අවසරයි ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශන අවස්ථාවටයි පත් වෙලා තියෙන්නේ සියලුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සූර්යස්ස භික්කවේ උදයතෝ ඒතං කුප්පංගමං ඒතං කුබ්බ නිමිත්තං යතිදං අරුණුග්ගං ඒවමේව කෝ භික්කවේ සත්තං නම්බොජ්ජංගානං උපාදාය ඒතං කුබ්බ නිමිත්තං ඒතං කුබ්බංගමං යතිදං යෝනිසෝ මනසිකාරෝ තීති අවසරයි මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ගිය අවුරුද්දේ අවසානට સમાપ્ત කරපු ඒ භාව ධර්මදේශනාවදී අවසාන ධර්මදේශනාවටයි සම්බන්ධයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ වෙන විදියකට කියනවා නම් අපි ගිය වසරේ ආරම්භයක් ලැබුවා මේ සූර්ය සූත්‍රයේට සංයුත් නිකායේ පොජ්ජංග සංයුත්තේ සඳහන් වෙලා තියෙන ဒုတိ ය සූර්ය සූත්‍රය. ඒක දිගේ අපි සාකච්ඡා කරගෙන නොවැම්බර් මාසය දක්වා ආවා. ඊට පස්සේ මේ 2016 පෙබරවාරි මාසයටයි ඊගාව සම්බන්ධතාවය අපිට කරන්න වෙන්නේ අද පෙබ්‍රුවරි 14 වෙනිදා. මේ සූත්‍රයේ සර්වචන් වහන්සේම උපමාවක් මගින් පෙන්නනවා මේ ලෝකේ කිසිම දෙයක් එකවර සිද්ධ වෙන්නේ නැහැ. හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ක්‍රමානුකූලව. ඒ ක්‍රමයට අපි ධම්ම නියාම නැත්නම් නියාම ධර්ම ස්වභාව ධර්ම කියලා සඳහන් කරනවා. ඒක මේ අපි තැවුණක් නැතත් අපි කැමති උනක් නැතත් නියාමේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් මේ න්‍යාමයේ දන්නවනම් ඒක නදන්නවා මේක මට විතරක් වෙන එකක් නෙවෙයි න්‍යායානුස්කූලෝ සිදුවෙන එකක් කියලා ඒ දැන ගැනීමම අපි අත් එක්ක අහගෙන අඬා වැටෙන්න හේතුවක් වෙන්නේ නැහැ. එහෙම නොවුනොත් හිතන්න මේක මට විතරක් වෙච්ච එකක් මේ වෙලාව විතරක් වෙච්ච එකක් කියලා අර න්‍යායානුකූලව සිදුවෙනදී පුද්ගලිකකරණය කරන්න ගිහිල්ලා ඒක වෙහෙසකට දුකකට පීඩාවකට දරතයකට පරිලාහයකට පත් කරගන්න. ඒ නිසා එවැනි දරතේක පීඩාවක පරිලායක දුකක එළිය ගත කරන ජනතාවට අමාරුයි. සර්වචනසේ පෙන්ලා දෙන්න හදනවා මේ සිද්ධියේ මතු පිට බලලා මේ දරතේ පරිලාහය පශ්චාත්තාප ඇති කර ගන්න වෙනුවට පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා විනිවිද බැලුවොත් මේක න්‍යායානුකූලව සිදුවෙන දෙයක් ඒක අල්ලගෙන මේ දුක් විඳින එක එච්චර දක්ෂකමක් නෙවෙයි ඒක මෝඩකමක් ඒකට හේතුව ඒ යටින් සිද්ධ වෙන න්‍යාය දන්නේ නැති නිසායි. න්‍යාය දැනගත්තොත් මේ වෙච්ච සිද්ධිය මට කියලා විශේෂයක් නෑ. කවුරු මෙතන හිටියත් මේක තමයි වෙන්නේ කියලා දැනගන්න. ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචන දෙක තමයි පුබ්බ නිමිත්ත පුබ්බ කරණ. යම් කිසි දෙයක් වෙන්නේ ඉස්සෙල්ලා ලකුණු පෙරමඟ ලකුණු පහල කරනවා. පුබ්බංගම විමනෝ පුබ්බංගමා ධම්මා කියලා සඳහන් කරලා තියෙනවා. මේ ලෝකෙ සිදුවෙන හැම දෙයක්ම මනසෙන් සිද්ධ වෙනවා. අපි හිතන ලෝකෙන් සිදුවෙන දේ නිසා මනස වෙනස් වෙනවායි කියලා. ඉතින් ඒ තාක්කල් ඉතින් අපි මේ ලෝකයට දොස් කියනවා. ඔබ මේ සියල්ල සිද්ධ වෙන්නේ මනසෙන් කියලා දන්නවනම් හිත හදාගත්තේ මනස කොහොමද දුකේ තමයි. යා කොච්චර මහන්සි වුණත් ලෝකේ වෙනස් කරන්න මේක මට්ටම් කරලා පොලිෂ් කරලා කොච්චර දේවල් කෙරුවත් මනස හදාගත්තේ මිනිස්සයා මේ ලෝකයේ සිදුවෙන හැම දෙයකින්ම පශ්චාත්තාප වෙනවා මන්දියට අරූ තමයි මේක කෙරුවේ මූ තමයි මේක කෙරුවේ මම මේකේ කාලකන්‍යයි කියලා මේ පන්ති ભેද වර්ග ભેද බෙදාගෙන බෙදිලා තෝතෝ වරපල කියාගෙන රණ්ඩු සරුවල් කරනවා. ඉතින් ඒ නිසා එවැනි කෙනෙකුට හරි අමාරුයි මේ නීතාර්ථයේ තිබිති මේ නෙයි ආර්ථය මොකද්ද කියලා දැනගන්න. බෙන්නන හදන දේ කෝක වුණත් යට තියෙන්නේ මොකද්ද කියලා දැනගන්න. ඒකට අපි යථාර්ථය කියලා කියනවා. සමහරු යටාර්ථය කියලා කියනවා. යමක් ඕන දෙයක් සිදු වෙනකොට යටි මොකද්දෝ කියනවා. ඉතින් මේ යථාර්ථය සහ මතු පිටාර්ථය දෙක තේරුම් ගත්ත කෙනාට අපි කල්යාණ පුත්‍රත්වයයි කියලා කියනවා. එහෙම නැත්නම් ආර්යයන් වහන්සේටමක් කියනවා. එහෙම නැත්නම් ශේක පුද්ගලෙක් කියනවා. මේ මතු පිටාර්ථේ විතරක් අල්ලන පෙර පෙර දඟල දඟල ඉන්නේ කරාට පුත්‍රත්වයයි කියනවා. අන්ධ පුත්‍රත්වයයි කියලා කියනවා. ඉතින් බුදුරජාණන් මෙතන සඳහන් කරලා තිනවා සූර්යස්ත දික්කවේ උදේතු ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යදිදං අරුණ උග්ගා හැමදාම සිදුවෙන මේ සූර්ය උදාව කවදාහකවත් පෙර නිමිත්තක් නැතුව පූර්වාංග පෙන්වන්න තු පහළ වෙන්නේ නැහැ. නිසා සූර්ය උදා වෙන්නේ ඉස්සෙල්ලා පුබ්බ නිමිත්ත තමයි අරුණ. නිසා අරුණ එනකොට ඉතින් දන්නවා තා පැය ලංකාව වගේ නිරක්ෂිත කිට්ටු රටක තා විනාඩි 30කින් උදා සිද්ධ වෙනවා. ඒක කාට හරි කියද ඕන බලපං තව විනාඩියකින් හරියට මම හිර උදා කරලා පෙන්නනවා. ඔන්න බලන් හිටපන් පෙරදි ගහස කියලා. නැකත්ත කියන්න වගේ කී දැහි හිර උදාව අරුණ දන්න කෙනා. ඉතින් දන්නේ නැති කෙනෙක් හිතනවා මේ මිනිස්සයා මේ හිර උදා කරලා පෙන්වයි කියලා නෑ. හිර උදා වෙන්නේ ඉතින් අරුණා කියනවා අරුණට කී දැහි තාම පැය භාගකින් හිර උදා වෙනවා. ඉතින් ඒක ඇති මැජික් කියන්නේ නෑ. උදාහරණයක් මේ පෙන්නපු චතුරාර්ය සත්‍ය කිසිම මැජික් එකක් නැහැ. මොකද හේතුව ඇති දෙයක්. එනිසා අපි දන්නේ නැත්නම් පූර්ව නිමිත්ත පුබ්බංගමදී ඒක කාට gediy වශයෙන් ඕ ඩොක් කාලා ඉරක් ආවා. කොහෙන්ද ආවේ කියලා අපි ඉතින් මැරෙන්න හදනවා. මොකද අපි අල්ලතු ලෑස්ති වෙලා නැති නිසා. මේ වගේම සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට Taman භාවනා කරන ජීවිතයේ බෝධි අංග කියලා මේ නිවනට යොමු කරන අංග ටික පහළ වෙන්න ඒක මේ සුපර් මාකට් එකට ගිහලා සාප්පුවකින් ගන්නත් බෑ. ඒකට මේ වෙන පිංගම් කරලා ගන්නත් බෑ. ප්‍රාර්ථනා කළා හරියන්නේ නැහැ. පොත් කියවලා දැනුමින් ලැබෙන්නේත් නැහැ. ඒකට පූර්ණ නිමිති වගේක් තියෙනවා. පූර්වාංගම දේවල් තියෙනවා. ඒ ටික සකස් වෙලා නැත්නම් ඔය කොච්චර ප්‍රාර්ථනා කරත් ඒ ප්‍රාර්ථනා කරන දේ එහෙම ඉන්ද්‍රජාලයකින්වත් කුරුඩ දෙයකින්වත් গুপ্ত දෙයකින් අසිතු වෙන්නේ නැහැ. ඒ නිසා බොජ්ජංග කියන බෝධි අංග බෝධියට නැමිච්ච බෝධිය දිහාවට අපි තල්ලු කරන්නේ අංග නැත්නම් ඒ කොටස් තමන්ගේ චිත්තසංතානේ පහළ වෙන්න නම් ඒකට අර ඉරණගින්දි ඉස්සලා අරොණගින වගේ බුදුජානසේ මේ ဒုတိ ය සූර්ය සූත්‍රයේ සඳහන් කරලා තියෙන මේ යෝනිසෝ මනසිකාරය කියන එහෙම නැත්නම් නුවණින් සලකා බැලීම කියන මේ කාරණාව නැතිගෙන කවදාකවත් බෝධි අංගයකට දායකත්වයක් ලබන්නේ නැහැ. මොකද බොජ්ජංග පහළ වෙන්නේ ඉස්සෙල්ලා තමයි යෝනිසෝ මනසිකාර පහළ වෙන්නේ නිසා තමයි බෝධිඅංග ප්‍රාර්ථනා කරනවට වඩා ප්‍රායෝගිකයි Taman විශ්ින් යෝනිසමනස්කාරේ පාවිච්චි ප්‍රාර්ථනා කරන එක නැත්නම් යෝනිසමනස්කාරය ඇති වෙන්න මොනවද ආසන්න කාරණා කොහොමද අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ මොනවද ඒකට අනුග්‍රහ කළ හැකි ආකාර කියලා තේරුම් ගන්න ගියොත් මේ යෝනිසමනස්කාරයේ කියන මේ නුවණින් සලකා බැලීම එහෙම නැත්නම් මේ විප්ලවීය චින්තන ක්‍රමය යම් විදියකට සම්ප්‍රදාන කුල ආගමත් එක්ක හරස් වෙන ගතියක් තියෙනවා. ඒ නිසා ආගමට ගොඩක් බැඳලා කටයුතු කරන අයට යෝනිසමංශකාරය අඩුයි. යෝනිසමංශකාරයෙන් තියෙන කෙනා යා ආගමේ කියන නීති පිළිපදින්නෙත් නෑ හැබැයි ඒක ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ ඒකෙන් කරදරයක් කරගන්න නැතුව තමන්ගේ ජාම බේරගන්න හැටි දැනගන්න. මේ ආගම කියලා කියන්නේ තන්නේ කර්ම දේශපාලන ව්‍යාපාරයක්. ඒ කිසිම ආගමක් ඇත්තේ නැහැ. ඒක මේ මිනිස්සු පාලනය කරන්න මිනිස්සු දාසභාවයටපත් කරගන්න කරපු වැඩක්. මේක බුදුහමරුත් අහුණා මේකට. බුදුසංස දේශනා කරපු ධර්මෙන් නම් ආගමක් හදාගෙන කරන හරියක් කරන්නේ ඒ දේශපාලන ප්‍රශ්න. හැබැයි ඒක ඉන්න කෙනාට වුණත් යෝනිසෝමනස්කාරයේ තියෙනවා නම් ඒ ආගම කරන එක නම් මොනවා කරත් තමයි ඒකෙන් ධර්මයෙන් වෙන් කරගන්න පුළුවන්. කිරෙන් වතුර වෙන් කර ගන්නවා වගේ හංසයා ඉදිච්ච ගෙහෙල් ගෙඩියක ඔත්ත ගලවලා මැදේ කන්නවා වගේ. ඉතින් මේක වෙන් කරලා දෙනකන් හිටියොත් නම් කවදාකවත් වෙන්නේ නැහැ. මොකද හැම කෙනාම ආගමට කැමති හැම කෙනාම කැමති තව කෙනෙක් පාලනය කරන්න. බුදුරජාණන්සේ ඒක සඳහන් කළ තුරු කවුරු හරි අතවැසිභාවයට හිටියොත් අන්තිවාචක වුණොත් කීකරු වුණොත් උන්ද ඔබ පාලනය කරනවා. උන්ද ඔබ යටපත් කරනවා. ඒ නිසා උඹේ විමේ තිබුත් තියෙන උඹ යතේමයි. ඕන කෙනෙක් අනුගමනය කරන්න ආදර්ශයක් විදියට හැබැයි එයා මට නිවන දෙයි එයා මට යෝනිසුමංස්කාර දෙයි වගේ කියන කතාවක් කියන්න ගියොත් නම් කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා යෝනිසුමංස්කාරය කියන එක ආගමෙන් තොරයි තමන්ගේ විප්ලවීය චින්තනයෙන් එන එක ඒ විතරක් නෙවෙයි ඒක හරිම අහම්බයක්. කවදාකවත් ක්‍රමයකට ගන්න බෑ. ඒ නිසා අපි විවෘත මනසකින් අපි කරගෙන යන සම්ප්‍රදාය කරගෙන යනවා. කරගෙන කරගෙන යනකොට අපිට තේරෙන දවසක මෙන්න මේකයි යෝනිසුමංශකාරය මේකයි සම්ප්‍රදාය මේකයි ආගම මේකයි චාරිත්‍ර කියලා තේරුණාට පස්සේ යාට තේරෙන්නේ මේ සම්ප්‍රදායෙන් තොරව යෝනිසුමංශකාරයක් ලබන්නත් බෑ සම්ප්‍රදායතිකේ එකට කරගෙන කරගෙන කරගෙන යනකොට යම් වෙලාවක මේ නෝනිය සලකන ගතිය මේ විප්ලවීය චින්තනයේ පහර වුණාට පස්සේ යාට තේරෙනවා තවදුරටත් මේ සම්ප්‍රදාය කරන්න ඕනෙක මොකුත් නැහැ හැබැයි සම්ප්‍රදාය කඩන්න ඕනක මොකුත් නැහැ. සම්ප්‍රදායයට වි පහත් කළ සලකන්න ඕන ඒක කරගන්න කට්ටියට කරගන්න තියෙත හැකි. තමන්ට පුළුවන් ඒකේ කරදරෙන් ඒ ධූරයෙන් අයින් වෙලා තමන්ගේ බුද්ධංග වටන පැත්තට මේ කරන වැඩක් හැම වෙලාවෙම නිවනට තුද්දෙන විදිහට මේ කනබල්ලන් ගන්න වගේ පොට්ට chance එකක් නෙවෙයි කරන දේ එල්ලයක් ඇතුව කරන්න පුළුවන් වෙන්න යෝනිසුමස්කාරය අවශ්‍යයි යෝනිසමංස්කාරය හම්බුණාට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා යෝනිසමංස්කාරස්සේ සම්බික්කවේ නිබ්බාන පාටිකංකං සත්බුද්ධංගාණ භවිෂ්‍යති බහුලිකරිෂ්‍යති යෝනිසමංස්කාරය කියන මේ නුවණින් සලකා බලන ගතිය මේ විප්ලවීය චින්තනය ආවට පස්සේ එයා දන්නවා මගේ බොජ්ජංග ධර්ම දැන් වැඩෙනවා බහුලීකත භාවයට යනවා පඳුර මහාවයින් දැති පඳුරට විඳින්න යන්න ඕන කමක් නැහැ. විද්දොත් දන්නවා දැන් වැදුනේ පඳුරට දැන් වැදුනේ හාවට කියලා. ඒක දන්නේ නැති කෙනා ඉතින් අර තුවක්කෝ තිබුණාට විද විද හිටියට වැදුනා දැනද දන්නේ නැහැ. ඉතින් ඒ කෙනාට තියෙන කරදරේ තමයි සැකේ. හැම වෙලාවෙම සැකයක් තියෙනවා. මම ඉස්සරහට දයන්නේ පස්සට දයන්නේ මේක සමතෙද්ද මේක විපස්සනාද මේක කළ යුතුයමද නැත්නම් මේක දිද්ද වෙන දෙයක්ද මේක කළ යුතු දෙයක්ද කියලා ඔය ප්‍රශ්න රාශියම එන්නේ අර Taman තුළ ඒ විමසා බැලීමේ හැකියාව මීමන්තා බුද්ධිය විචාර බුද්ධිය නැති නිසා ඉතින් ඒක නිසා අපි කරපුරුද්දෙම තමයි මේ විචාර බුද්ධිය ඇති කරගන්නේ මීමන්සනුවන ඇති කරගන්නේ ධම්ම විචය ඇති කරගන්නේ එනිසා අපි ඔක්කොම එකම බෝට්ටුවක ඉන්න බිරිසක් කොයි වෙලාවෙ ගිහිල්ලා නැහිද්දන්නේ නමුත් මේ බෝට්ටුවට ගියේ නැත්නම් අපිට ගමනකුත් නැහැ ඉතින් ඒ නිසා අපි අපි සාකච්ඡා කරගන්න ඕනේ ਸਰවචනන්සේ පාර පෙන්නලා තියෙනවා ධර්මයේ තියෙනවා අපි මේ කරගෙන යන වැඩේ. උදාහරණයක් වශයෙන් අපි වාඩි වෙලා ඔක්කොමලා ඉන්න කයට හිත යොදලා බලනවා. එතකොට බලනවා එක එක කනට මොනවද වැටෙන්නේ. අපි ඔක්කොමලා ඇවිදිනකොට ඇවිදින කයට හිත යොදලා බලලා අපි සාකච්ඡා කරලා බලනවා. උඹට මොකද්ද වැටුනේ? මට මොකද්ද වැටුනේ? ඒ ඇතුළේ පොඩි ගුණයක් තියෙනවා. ඒ වගේම ඉදින්දා වැඩ කරනකොට සතියෙන් ඉඳලා අපි සාකච්ඡා කරලා බලනවා. ඉදින්දා වැඩ සතියෙන් කරනකොට කොහොමද? සතිය නැතුව කරනකොට කොහොමද? ඒකත් අපිට යම් ප්‍රමාණයක් අදට ගැලපෙන මෙතෙන්ට ගැලපෙන අපට ගැලපෙන උපමාන මිනුම් දඩු ටිකක් හොයා ගන්න පුළුවන්. එයින් එපිට අපි මේ සුද්ධ ලියවිල්ලේ තියෙන දෙයක් හෝ නැත්නම් නළලේ අලු ගාලා හෝ අනිකුත් පිංකම් කරලා හෝ මේක නම් කරන්න බෑ. මේක කරන්න තියෙන්නේ වැඩ කරන පිරිසක් එකතු වෙලා සාකච්ඡා කිරීම යෝනිසමංස්කාට හරීම කිට්ටු දෙයක්. ඒ නිසාම හොඳට විවෘත හැකින් බලන්න වෙන කිසිම ආගමක ධර්ම සාකච්ඡාව කියන එක නැහැ. ඒක තියෙන සුද්ධලිය විලබිලි ගන්නේ පිළිගත්තේ නැත්තම් මරන. එච්චරයි සුද්ධලිය විලි වේචනය කරා නම් එක්කිනෙකුට අපත්තයි කිසිම සාන්තියක් මොකද ඒක සුද්ධලිය විල්ල. සුද්ධලිය විල්ලේ දරුවෝ. අපිට බුදුරජාණන්සේ ඊටත් වැඩිය හොඳ සුද්ධලිය විල්ලක් කියලා දීලා කියනවා මේකත් විවේචනය කළ මිසක ගන්න එපා. මේකත් විමසා බලලා විතර ගන්න බෑ. මොකද බුදුසසුනේ දන්නවා විමසන්න විමසන්න විමසන්න මේක සත්‍ය වැටහෙනවායි කියලා. එතන හඳුන් කොටේට කොටන්න කොටන්න සුවඳ මිසක වෙන දෙයක් එන්නේ නැහැ. එනිසා බුදුජානනාංශ කිසිම වසංගන්න දෙයක් නැහැ. එනිසා බුදුජානනාංශයේ පාර යන කෙනාට මම මෙතන ටිකක් පොඩි විශේෂණය කිරීමක් කරන මේ පාර කෙනෙක් මම අදහස් කරන්නේ විපස්සනා පාර. අනික් යන කට්ටිය ගැන මට එච්චර වල් කියන්න බෑ. ඒගොල්ලෝ කොච්චර ආගමට ලැබිද ආගමනුකූල ආගමකට ඇදිලා තියෙනවද කියන එක නෙවෙයි මම මේ කතා කරන්නේ. මේ සර්වච්ඡ දේශනාවේ තියෙන අත්‍යන්ත අංශයක් වෙන විපස්සනාව යන කෙනා හැම වෙලාවෙම විවසුම් නොනින් විවේචනයේ බුද්ධියකින් තමන් කරන දේ ගැන විමසුම් නොනින් කටයුතු කරනවා නම් ඒ කෙනාට මේ කියන යෝනිසමංස්කාරය පහළ වෙන තියෙන අවස්ථා වැඩි. ඉතින් යෝනිසමංස්කාරය කියන පැත්තේ එහෙම නැත්නම් මේ නුවණින් සලකා බලන එතන මුල සලකා බලන ක්‍රමය තමයි යෝනිසුමංචකාරය කියන්නේ ප්‍රතිඵලෙ නෙමෙයි හොයන්නේ ප්‍රතිඵලට අදාළ මූලයේ කල්පනා කරන එක මෙන්න මේක පුරුදු කරපු එකනට තේරෙනවා අපේ පවතින සමාජය අපේ පවතින අගයන් ආඩම්බරයන් අගේ පවතින අධ්‍යාපන ක්‍රම හැම වෙලාවෙම ප්‍රතිඵල ගැන බලන අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. ඒකට සුදුසුකම්, ඒකට තියෙන මූලික ප්‍රබව පින එහෙම නැත්නම් ඒකේ මුල නොසලකලා ඔක්කොටම මේ අධ්‍යාපන ක්‍රමයේ සුසුකම් ලබන්න පුළුවන් කියන එකත් මේ දෙන්න හදන විද්‍යාවේ සහ අධ්‍යාපනයේ තියෙනවා. මොකද සර්වචනාංශිකයේ නිමෙ තියෙනවා ඒ කිනා අරගෙන ආපු ආරම්භක ශේෂයකුත් තියෙනවා කර්ම ශක්තිය තියෙනවා බැහි තියෙනවා පුරුදු තියෙනවා පෞරුෂත්ව ලක්ෂණ තියෙනවා ඒ ඔක්කොටම අධ්‍යාපනය කියන මිල් එක හරහා ගිහිල්ලා අධ්‍යාපන සුසුකම් ලබන්න බෑ. ඒකේ නාම ගෙනාවු කර්ම ශක්තිය අනුව වෙනස් වෙන නිසා මේ අධ්‍යාපනය කියන හැදෑරීම හරහා කළ හැකි අපේ වෙනස්කම් ටික සහ අපේ ආරම්භක ශේෂ වශයෙන් අපිට ලැබිලා තියෙන වාසිය කියන මේ දෙක 50 50 කියන එක තමයි බව ප්‍රබුද්ධ ලෝකය පිළිගන්න තියෙන්නේ. සමහර උපතින්ම දක්ෂයි. ඒ කියන්නේ අධ්‍යාපනයත් හරිනව නොකරත් හරිනව. සමහර උපතින්ම දක්ෂ නැහැ. ඒක නර කොච්චර අධ්‍යාපනය දුන්නත් මුණින් නව කාලයකට වතුර ඇක්කිරුවා වගේ අල්ලන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැනට මේ මොඳේ මම ඉන්නේ 150 කාවේනිගතව ඥානගතව සම්ප්‍රදාන කූලව එතන කර්ම ශක්තිය නිසා අපි යම්ම් තීන්දුව ගන්නවා. 150 අපි හැදිච්ච පරිසරේ අපි ජීවන අධ්‍යාපනයේ සහ අපි ඇසුර නිසා අපි ගන්න තීන්දුව ගන්නවා. හැබැයි තාමත් දන්නේ කර්ම ශක්තිය ගන්න තීන්දුව හරියද අධ්‍යාපනයෙන් ගන්න තීන්දුව හරියද කියලා මේ දෙක අතර පාලනයක් අපට නැහැ. ඒ නිසා අපි ගන්න හැම තීන්දුවම සාර්ථක වෙන්න අපි උත්සාහ කරනවා. ඒක තමයි කාටවත් චෝදනා කරන්නේ. නමුත් අපි ගත්ත තීන්දුව තමයි විරුද්ධ එකක් නම් සාර්ථකුණයි කියලා කියන්නේ සීදීන සරණ්ඩයි සිද්ධ වෙන්නේ. සතහන් ගන්න හැම තීන්දුවක්ම වෙන කෙනෙක් බලන ඇහෙන් වෙන කෙනෙක් දකින්න ස්වරූපයෙන් බැලීම තමයි සතිය කියලා කියන්නේ. තමන් දිහා තමන්ම වෙන කෙනෙක් බලන බැලිලි බලන. ඒක හරි අමාරුයි. ඒකට අපිට ඒක කල්යාණ මිත්‍රෙක් ඉන්න ඕනේ. එතන කණ්ණාඩියක් තියෙන්න ඕනේ. නමුත් මේ දෙකම සිද්ධ වෙනවා සතිය තියෙනකොට. ඒ නිසා සතිය බොජ්ජංගයක් පාටපත් වෙනකොට යා කරන හැම දෙයක්ම ප්‍රතිවේක්ෂණය කරනවා. නැවත සලකා බලනවා. චර්බුදේ මේ මේ ප්‍රතිඵල හම්බුණා මේ මේ ආදීනව හම්බුණා. ඒක නිසා ආදීනව පිළිබඳව කනගාටු වෙලා පශ්චාත්තාප වෙන්න යන්නේ නැහැ. ප්‍රතිඵල ලැබුණා කියලා සතුටු දාන වෙන්න යන්නේ නැහැ. සලකා බලනවා මේ දෙක රොත් මේක හම්බ වෙනවා මම හෙටත් ওই දෙක කරලා ආයෙසරයක් බලන්න ඕනේ කියලා ඒ තමන්ම කරපු දේ දිහා වෙන කෙනෙක් බලන ස්වරූපයෙන් බැලීමට අපි ප්‍රතිවේක්ෂාව කියලා කියනවා නැත්තම් ස්වයං විවේචනය කියලා කියනවා ඉතින් ඒක මම හිතනවා අපි කාටත් වගේ පොදු මානව අයිතිවාසිකමක් වශයෙන් ඉඩ දෙන්න ඕනේ ඒ නිසා ආස්වාස් ප්‍රසවාස කරනකොට ආදි වෙලා තමන් ඉඳගෙන ඉන්න දිහා අම්මා බබා නිදි කරවලා බබා දිහා අම්මා බලන් ඉන්නා වගේ තමන්ම තමන් එක පట్టල කරගෙන පිටකෙටගේ බැල්මෙන් බලලා මම ඉන්නේ සනීපෙන්ද මම ඉන්නේ සමමිතිකවද මම ඉන්නේ ලිහිච්ඡ ස්වරූපෙන්ද කියලා බලන බැල්ම ලොකු යෝනිසමංශකාරයට දොරාන ලොකු සත්‍යයකට දොරාන නමුත් ආගමකට ගැලපෙන්නේ නැහැ ඒක කිසිම ආගමක් නැහැ මම පට්ටල හොඳට වාඩි වෙලා මම හොඳට පට්ටල සුවසේ වාඩි වෙලා ඉන්නවද මම සමමිතිකව සහැල්ලුව වාඩි වෙලා ඉන්නවද කියලා බලන එකේ හුඟ දෙනකොට විශේෂයෙන්ම සිංහල බෞද්ධයාට මේක අල්ලන්නේ නැති ආගමට හුරු නැති ගතියක් තියෙනවා ආගමක කවදාකවත් මේක පිංකමක් කියලා ලියවිලා පොතකවත් නැහැ ගලකවත් නැහැ රත්තරම්පත්ති රූපවත් නැහැ ඒසයි හිතනවා මේ කුරු පංචස්කන්ධය දිහා බලලා මොන පිනක්ද අද වැලන්ටයින් ඩේට් එක නිසා. නෝනගේ පංචස්කන්ධ බැලුවොත් නම් පොඩ්ඩක් පොඩ්ඩ චූන් එකක් තියෙයි. නෝන මහත්තයාගේ එක දැක්කනම් අන්න පොඩි ට්‍රිල් එකක් තියෙයි. ඒ නැත්නම් ප්‍රේමවන්තයා ප්‍රේමවන්තියගේ දිහා බලනකොට නම් මේ පංචස්කන්ධය නම් තියෙනවා මොකද්ද? තාම අහුවෙච්ච නැති එකක්. ඒ බැලිල්ල කොච්චරද කියනවා නම් Tamange ශරීරයේ මෙතන බැලීම ද්වේෂයක් කරගෙන අපි ජීවත් වෙනවා. හැම මොහොතෙම යම් වෙලාවක වැරදිලා හෝ ඉන්න කයට හිත ගත්තොත් අපි වහාම මෙන්න දෙයකට හිත යොදවලා ඒක මත් කරලා දානවා. ඒක හොඳට තේරෙයි මේ ඕන කෙනෙකුට ඕන වෙලාවක එළඹි කය කයට එළඹිලා ඉන්න පුළුවන්කම තියේදී ආශාවෙන් ආයාසෙන් ශ්‍රද්ධාවෙන් සීලේ සතියෙන් හිත යෙදුවට හිතින්නේ නැහැ. සංසාරයක් මේකට වෛර කරලා තියෙනවා. ඒක නිසා කාටවත් තමයි හේතු කරලා දෙන්න මේ වර්තමානයේ ඉන්නේ ඉදී අපේ සත්‍ය පැවැත්ම හරහා යෝනිසෝ මනසිකාරයට තමන් දිහා අනුකෙනෙක් තමන් දිහා බලාන ඉන්න විදිහට ඉඳගෙන ඉන්න ඉරියව්වදියා බැලීම විප්ලවීය දර්ශනයක් යෝනිසෝ මනසිකාරයක් රැඩිකල් වාදී දැක්මක් නුවණින් සලකා බැලීමක් කියලා හරි අමාරු තේරුම් කරලා දෙන්න ඊට පස්සේ එහෙන් බලාගෙන ඉන්නකොට අපි හිතමු හුස්ම ගන්නවා හිත කරනවා පේනවා. පිම්බෙනවා හැකිනවා පේනවා. එහෙම නැත්නම් කම්පන චංචල පේනවා. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න තැන හැපෙනවා වැටෙනවා. එහෙම නැත්නම් සහැල්ලුවක් වැටෙනවා බරක් වැටෙනවා කියලා මේ සේරම අස්පනා අපිට පේන දෙන්නේ. ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් නේ. මේ සියල්ලම සතියේ නෝ සතිය ගැන වරදගත්ත කට හිතනවා ඉඳගත්තට පස්සේ සහැල්ලුව වැටුණොත් සතිය බර වැටුණොත් සතිය කැඩිලා ආනාපානෙ හිතගිය සතිය හිතවිලකට හිතගිය සතිය කැඩලා. පහසුවක් ආවොත් සතිය වේදනාවක් ආවොත් සතිය කැඩලා. ආදි වශයෙන් අපි මේ මේකට හටවන්න හදන, පටලවන්න හදන දේ නිසා අපි භාවනා කරලා කැත්ත උඩ තියාගත්ත මාළු කෑල්ල වගේ ලැබෙන හැම අත්දැකීමක්ම නිර්දය විදියට විචනය කරනවා. මේකට කියනවා අයෝනිසෝ මනසිකාරය. භාවනාවට වාඩි වෙලා ලැබෙන හැමදේම සුද්ධ වස්තු. හැම එකක්ම සතිය යටතේ ලැබෙන්නේ. ඒ හැම එකක්ම රත්තරන් කරඬුවක තියලා උඩ තියලා වඳින්න වටිනවා. නමුත් යෝගාවචරය ඒක දැකලා දැකන දේ කියන්න බලන්න කියන්න කොච්චරක් යෝගාවචරය මේ සුද්ධව ලැබෙට මේ අත්දැකීම වැරදි කියලා හිතලා ලිඛිතව ගහපා දීලා ඒ මතුමත් මතුවෙන විශාල ප්‍රශ්න තෝගයක් නිසා රැයට නිින්ද යන්නේ නැහැ බෙල් එකක් වුන් කොන් දෙකක් වුන් භාවනා පිළිබඳ චෝදනා ගොඩක් ඇති කරලා තියෙනවා මේකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා නිසා ගුරුවරු භාවනා ගුරුවරු යෝගාවචරයට මේ සතිය හරහා සති සම්බොජ්ජංගය හරහා යෝනිසෝ මනසිකාරය ඇති කිරීම සඳහා මේ දෙන අභ්‍යාසය මොනවාක්වත් කරන්නේ නැතුව වාඩි වෙලා පහසුවෙන් ඉඳගෙන ඒක දිහා බලලා පේන දේ කියන්න කියන එක මේ ගමනේදී ගුරු පන්දිස්වාංශ දෙසරයක් සඳහන් කරා යෝගාවචරයෙන් ආධුනිකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි තරම් බරපතල කාරණාවක් කියන. ඒක යෝගාවචරයට පැටවීම අසාධාරණයි කියන. මම නැවතත් කියනවා. පට්ටල වාඩි වෙලා ඒ පේන හුස්ම හෝ බිම්බිම හැකිලිම හෝ ඉරියව්ව දිහා බලලා මොනවද පේන්නේ කියලා කියන්න කියලා ඉල්ලන ඉල්ලිල්ල too much යෝගාවචක අල්ලන්න බැරි තරම් සයිඩෝ දැන් ලෝකේ ඉන්න එකම මන් දන්න ශ්‍රේෂ්ඨම ගුරුවරයා මේ කතා කරන්නේ. මම පිළිගන්නවා ඒකත්. අපි ආධුනිකයන් අදාපු කෙනෙකුට කතා කරලා මෙහෙ හිටින්න වාඩි වෙන්න වාඩි වෙලා මෙහෙම ඉඳලා දැන් මට කියන්න වාඩි වෙනකොට මොකක්ද වෙන්නේ කියලා කියන්න වෙබ් කාටවත් බෑ. ඒන් බලාපොරොත්තු වීම ඕනෑමට වැඩි බරපතල දෙයක්. මේ සයිඩෝ බගෑපත්තු කියනවා පරාජිතෝ කියන වෙන ක්‍රමයක් නෑ අප්පා. වෙන ක්‍රමයක් නැති නිසා ආධුනික අපි අපහසුරපත් කරනවා. පත් කළ මොනව හරි කියන්න කියන. මොනව හරි කරන ඊට පස්සේ ඒක ඊටාම කරුණාවයි. ඊටාමයිචී ඒක හරහ කියලා දෙනවා පුතේ මේ ටික වැරදි. මේ ටික හරි. ඔයා බය වෙන්න එපා. ආයෙත් කියන්න. ඊට කියන්න බැරිකම මගේ දෝෂයක්. ඔයාගේ දෝෂයක් නෙමෙයි මොකද අපි ලෝකේ පුරාවට දිව්‍ය ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකෙටනේ ඉඳගෙන ඉඳලා ඉඳගෙන ඉන්න ඉරියව්ව කතා කරන කියලා දෙන විද්‍යාගාරයක් හෝ විශ්වවිද්‍යාලයක් හෝ විෂයක් හෝ මහාචාර්යවරයෙක් තාපද්ද කළා තියෙනවා මේකට දැනුම කියලා කියන දැනක්වත් තියෙනවා මේක මේ යෝනිසෝ මනසිකාරයේ තියා මේව කරන්න ගියෝ කාලේ නාස්ති කරනවා කියන ලෝකයක් අද තියෙනවා එහෙව් ලෝකයකට සද්ධාවන්තයෙක් ගෙන්නලා සද්ධාව මුජුම්පත් කරලා සීලක පිහිටෝලා සතිය වශයෙන් ඔබ කරන්න තියෙන්නේ උදේට පටල වාඩි වෙනවා. සමමිතිකෝ සම්බරෝ සහලව වාඩි වුණාට පස්සේ වැටෙන්නේ මොකද්ද කියන්න කියලා ඉල්ලන එක ඇත්තටම සැර වැඩි. ඒසයක යෝගාවචරය අපහසුතාවක් කිරීමක් කියලා මගේ ගුරු හාමුදුරුවෝ මේ කියන්නේ. නමුත් වෙන ක්‍රමයක් නැති නිසා අපි බැගෑ වෙනවා කරලා බලන්න කරලා බලලා පුළුවන් විදිහට බහ තෝරන්න කියන්න කියනකොට තෝරන්න විතරක් එපා මේක හරි මේක වැරදි කියනවා මේ සියල්ලම සුද්ධ දඹ රත්තරන් Taman කොතන කාරි වාඩි වෙලා වාඩි වෙලා ඉනකොට වැටහෙන දේ සුද්ධ ධර්මයි සුද්ධ පරමාර්ථ ධර්මයි සුද්ධ ප්‍රත්‍යක්ෂයක මනින්න එපා. අරක හොඳයි මේක හොඳයි කියන්න එපා. පේන හැටි කියපන්. කියන්න බෑ. ඒ තරම් පච කියලා කියලා කියලා කට උල් වෙලා තියෙන්නෙම පච කියලා. ඒ තරම්ම සම්පප්පලාව කියලා කියලා කියලා කට හැදිලම තියෙන්නේ නොවිච්ච දේවල් කතා කරන්නේ. අතිශෝක්තිය කිව්වහම කිලෝරක් නැහැ. මොකද මේ පත්‍ර කියවලා අචන ජනමාධ්‍යට අහුවෙලා කවදාකවත් ඇති දෙයක් ඇති විදිහට කියන්න බෑ. ඇති දෙයක් ඇති විදිහට කීම ආර්ය විවහාරය. හැමදේම අතිශෝක්තියට දාන. ඒ නිසා අපිට කවදාකවත් වාඩි වෙන්න පහසුව වාඩි වෙන්න සම්මිතිකව සහල් වඩලා මුළු හදින්ම වාඩි වෙන්නේ චිත්තක්ෂණය බලන් ලොකු පිනා. මෙන්න මේක කියන්න මොකද උනේ කියලා මේ ඉන්න පන්සියට වැඩිය පොඩි ළමයි පන්සියක් වාඩි කරා නම් ඒගොල්ලෝ කියනවා පට්ටක් ගන්නවා. මොකද උන්ට ඡන්දෙ ඉල්ලන්න ඕන නැහැ නේ. පච කියන්න ඕන ගමන් නැහැ නේ. ටිකක් වෙලා යනවා ළමයිට කියන්න ඔයා වාඩි වෙන්න වාඩි වෙලා ඉවරලා බඩන මොනවද වැටෙන්නේ කියන්නේ කියලා. ඒ කියන වචන වල තියෙන නැවුම්කම දිහා බලනකොට උන්ට යෝනිසෝමනසිකාරය තියෙනවා වගේ. උන් සහජීවම සතිමත් වගේ යොමු කරගන්න බැරිකම තියෙනවා. බෞද්ධයර කොහොමඩක්වත් බෑ මොකද බෞද්ධය යන්නෙම අරක බලන්න. මේක බලන්න. ඉතින් කියනවට නිල් පාට පේනවා, බලාගොල්ල පේනවා, කහ පාට පේනවා, රතු පාට පේනවා කියලා ඉතින් පටන් අර ගන්නවා. මේ කය බලලා ආනපාන බලලා ආනපාන ගැන කිව්වහම නිල් පාට, රතු පාටයි, කහ පාටයි අනුම්මනම් කියන. මෙච්චර මේ බලපු කය ගැන එක වචනයක් කියපල්ලා. මෙච්චර වෙලා හිටපු ආනාපාන ගැන එක වචනයක් කියන්නේ. මම මේ දොස් කියනවා නෙවෙයි. ඒ යෝගාවචරයට කියන්න බැරිකම කර්මස්ථාන චාරි කර්මස්ථාන ගැන ගුරුවරගේ දෝෂය. ඒක පන්දිස්වාංශයේ 100%ක්ම වැඩි වාර ගන්නවා. මේ ගනුදෙනුවරා දෙපතරා හදලා දෙන්න හදන. ඒක නිසා දකින්නේ දකින්න වශයෙන් කියමන කියන කාර්ය විවහාරයක් ඇහිච්ච දේ ඇහිච්ච වශයෙන් කියන කාර්ය විවහාරයක් දැනිච්ච දේ දැනිච්ච වශයෙන් කියන කාර්ය විවහාරක ඒක ලේසි නෑ. ඒ මොකද අපි මේ සතිය අඳුරන්නේ යෝනිසමංස්කාරය හඳුනන්නේ. එනිසා මම කියනවා මෙච්චරට යන්න ඉස්සෙල්ලා භාවනා කරනකොට යම් වෙලාවක කායයට හිත ආවනම් ආනාපාන පෙන්නත් පිම්බීම හැකිලිම පෙන්නත් කම්පනයක් පෙන්නත් චංචලයක් පෙන්නත් ගොරෝසුවක් පෙන්නත් ඒ වැටහෙන දේ හැමදේම සුද්ධ ධර්මයි. එකක්වත් හිතලුවක් නෙවෙයි ප්‍රත්‍යක්ෂ ආන්න ඒක වාර්තා කරන්න ඉගෙන ගත්ත දවසේ අපි කියනවා සතියේ එයා ඉඳගෙන ඉඳලා ඉඳගෙන ඉන්න වාර්තා කියන දාන සක්මන් කරනකොට ඉඳගෙන නෙවෙයි ඇවිදින බව දැනගන්න ක්‍රමයක් තියෙනවා ඉතින් අපි ගානක් කෝප්පක් හොදනකොට දක්ම දිනකොට අතපය හොදනකොට මොනද වැටෙන්නේ එතකොට මේ සිල් අරගෙන භාවනා මධ්‍යස්ථානෙක නොකරන්න ඕනේ. ඉදින්දා වැඩ කරනකොටත් මේ වැටහෙන දේ දන්නවනම් ඊට තියෙන මේ කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරා. ගත කරන හැම වෙලාවෙම Tamanda වැටහෙන දේ නැහැ කියන්න කවුරක්වත් මේ ලෝකේ නැහැ. ඒක උතුම් දෙයක් බව කලබලක් අනුසුද්ධ කරනදී ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඉතින් මේ වගේ වැඩ පිළිවෙලක පැවරුත් දෙක තුනක් කරන ලද වැඩ පිළිවෙලක උත්කෘෂ්ඨ ඵලය තමයි දැකපු දේ දැක විදිහට කියන්නේ. ටීම්ස් හරියගෙනතර ප්‍රශ්න නෙමෙයි උත්සාහ කරන්නේ. කරලා කරලා ගිය දවසේ දවසක Tamanna තේරෙයි මේ යෝනිසුමනසිකාරය කියන එක පොඩ්ඩක් හරි මෝදු වෙනවා නම් යෝනිසුමනසිකාරය කියන එක Tamanna වැටහෙනවා නම් එහෙම බලාගෙන ඉන්නකොට Taman කරන දේවල් වගේකුත් වැටහෙනවා කෙරෙන දේවල් වගේකුත් වැටහෙනවා. ඒක ටිකක් භාෂා විවරේ සකර්මක සහ අකර්මක කියන පද දෙක සඳහන් කරනවා. Taman කරන දේවල් සමහරක් වැටෙනවා. කෙරෙන දේවලුත් වැටෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් හුස්ම ගන්නවද නැත්නම් ස්වභාවයෙන් හුස්ම ගැනෙනවද කියන එක මේක තේරුම් ගන්නවා කියන එක එච්චර ලීසි නෑ. ගොඩනෙක් හුස්ම ආයාස කරලා ගන්න ගමන් ඉබේ හුස්ම කියලා හිතාන ඉන්නවා. සමහරව ඉබේ හුස්ම ගන්න ගමන් ආයාස කරනවා කියලා චෝදනා කරගන්නවා. ප්‍රශ්නයක් නෑ මේ දෙක භාවනාව. දෙකම ඉදිරි ගමන. නිසා දිගට කරගෙන කරගෙන ගිහිල්ලා මම වෙලක වර එක හුස්ම ගන්නව වර එක හුස්ම ගෑනෙනවා. වර එක මට ශබ්ද මම අහනව වර එක මට ශබ්ද ඇහෙනවා. වර එක මේ පේන රූප මේ මේ හිතවිලි වගේ දේවල් බලනව වර එක මට පේනෙනවා. වර එක මම හිතනවා වර එක මම හිතෙනවා. ආනෝ දෙක වෙන් කරලා ප්‍රකාශ කරන්න පුළුවන් වෙච්ච දවසේ කැඳේ ගල බේරගත්තා වගේ. පොල් ගහ, කෙහෙල් ගහ වෙන් කරලා අඳුනගත්තා වගේ මේ මනුස්සයා කතා කරන දේ හරි පිළිසිතු. ඒ ටික වார்த்தාවට ආවේ නැත්නම් මම මේ කරගෙන යනකොට මම මේක සිද්ධ වුණාද මම සිද්ධ කරාද එතකොට වැටහිච්ච දේ වෙන් කරලා කියා ගන්න බැරි නම් කමඩා වාතාව දුන්නට තේරුම් ගන්න අමාරුයි මේ ප්‍රත්‍යක්ෂද්ද කතා කරන්නේ හිතලුවද්ද කතා කරන්නේ එනිසා ඒක හදලා දෙන්න ඕනේ කමටහන් වார்த்தාව අහලා මේක වාසියට ගන්න ක්‍රියාවත් කරන දැනට මේ පරයන්කේදී කිසිම දෙයක් හිතලා කරන්න එපා කියන එක තමයි උපදේශය. කෙරෙන දේ දිහා බලන්න. සක්මනේදී සක්මන් කරන ගමන් බලන්න. ඕනෝ දෙක අල්ලගත්ත නම් කවුරු හරි පරියන්කේ ඉන්නකොට වාඩි වෙලා දෙගෙන ඉන්න ඉරියව් වෙනස් කරන්නත් එපා කතා කරන්නත් එපා හිතන්නත් එපා ස්වභාවයෙන්ම හුස්ම දිහා බලන්න. සක්මන් කරනකොට ක්‍රියාවක් කරන ගමන් එක ක්‍රියාවක් චේතනාපූර්වක ඇවිදින ගමන් බලන්න ආන්න එතනදී වැටහෙන දේ විස්තර කරනකොට ඒ කෙනාට කැඳේ ගලබීරෝගේ වෙන් කළා කියන්න පුළුවන් නම් පරියන්කේදී මට මේ මේ දේවල් වැටහෙනවයි කියලා Taman හිතලා මතලා මොනවත් කරන්නේ නැත්නම් මොනව හිතුණත් මොනව ඇහුණත් මොන වේදනාවෙන්දත් මුළු පටියන්ගේ පුරාට කෙලෙස් නැහැ. ඒකයි අපිට තියෙන පළවෙනිම ලාභය. මොකද චේතනා හම්බික්කවේ කම්මං වදා. හිතුවොත් විතර කර්ම රැස් අපි මොනවාක්වත් හිතන්න හොඳට පට්ට ලෝකයි වාඩි කරවලා හොඳට තැම්පත් කරලා සම්මිති කරලා කියන ඕක දිහා බලන්නේ කියලා. බලන්නේ හැම චිත්තක්ෂණයකම කිසිම කෙලෙසයක් එකතු වෙන්නේ කාටද මේන් තොරව කියන්න පුළුවන්නේ මං අසවල් චිත්තක්ෂණේ කර්ම රැස් කරන්නයි කියලා. හැම වෙලාවෙම කර්ම රැස් මේ මොහොතේ විතරක් චේතනාපූර්වක මොකුත් නැහැ. ස්වයන් සිද්ධව සිද්ධ වෙන ආනාපාන තියෙනවා. තියෙනවනම් චේතනාවක් තියෙන්නේ වෙන දේ බලන්න විතරයි. ඉතින් මෙච්චර ලස්සන මේ සංසාරයක් පුරාගෙන අපු මෝහ පටල කපල චිත්තක්ෂණ ගානක් හිත පිරිසුදු කරන්න පුළුවන් ක්‍රමයක් තියෙද්දී අස්පනා අපිට දකින්න පුළුවන් ක්‍රමයක් තියෙද්දී ඒක අපිට මානව අයිතිකාශමක් විදිහට උප්පත්තිම ලැබිලා තියෙද්දී අපිට මේ සද්දයක් ආවයි කියලා මොකද ප්‍රශ්නේ? වේදනාවක් ආවයි කියලා මොකද ප්‍රශ්නේ? හිතවිල්ලක් ආවයි කියලා මොකද ප්‍රශ්නේ? මොකද ඒව ගින්නගත්ත දේවල් නෙවෙයිනේ. ආපු දේනේ. ඉතින් මේක බේරලා දෙන්න කියන යෝනිසමංස කාර්යය මතු කරලා දෙන්න. සත්‍ය මතු කරලා දෙන්න. සද්ද තියෙනවා දැනගත්තානේ බලන්න සද්ද තියෙද්දි ආනපානේ බලන්න පුළුවන් දෙකේ වේදනාව ගැන චෝදනා කරන එකට කියන ඇත්ත වේදනාව එනකොට අමාරුයි. මොකද මේ වේදනාවේ යම් මට්ටමකදී Tamanට මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ආනපානේ බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හිතවිලි රාශි රාශි පහළ වෙනවා. මේ හිතවිලි ASCII ඉන්න හැටි නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස කරන හැටි බලන්න පුළුවන් කියලා කාට හරි මේ වාක්‍ය ලියා ගන්න පුළුවන් තරමට කමඨාන් සුද්ධ වුණා නම් එයාගේ මුළු ජීවිතේම පරිේශනයක්. භාවනා කියන්නේ විනෝදාංශයක්. කරදර ඕන එකක් වරෙන් එන කරදරයක් එන වෙලාවේ මම බලන්නේ මේක තියේදි මං ඉඳගෙන ඉන්න බව දන්නවද? මට ආනපාන බලන්න පුළුවන්ද කියලා. එයාට කිසි කෙනෙක් එක්ක නඩුවක් ප්‍රශ්නයක් නැහැ. මොකද පැමිණි දුක් පැණිඩහයි කියලානේ අපි කියන්නේ මොන දෙයක් ආවත් එක පැණිඩහ කරගන්න. ආන්න එහෙම කරගෙන ඉන්න කෙනා සක්මනට ගියාට පස්සේ ඊටමත ඇවිදින්නම් කෙරෙනවා. එතකොට රූප පේන්නේ ඉඳ තියෙනවා. ඒක නෑ කියන්න බෑ. නෝටක බලනවාද මම නැත්නම් මට පේනවාද කියන එක විස්තර කරන්න බැරි නම් කමඨාන සුද්ධ කරලා දෙන්න විදියක් නැහැ. ඒ මොකද මුද්දට සක්මන් කරන එක නා දකිවි සක්මන දිගේ යනකම් මැද එච්චරම අපිට රූප සද්ද වලින් ප්‍රශ්නයක් නැහැ. ඔය කෙලවලට ගිහිල්ලා හැරෙනකොට ගොඩාක් රූපෙට හිතපයි. ශබ්දෙට හිතපයි. වේදනාට හිතපයි. එතනදී දැනගෙන ගියොත් මේ සක්මණේදී ගෙනියන සතිය මං හැරෙනකොට කඩා ගන්න නැතුව පුළුවන් තරම් වමේ දකුණේ තියාගෙන ඉඳ උත්සාහ කරනකොට කොච්චර රූප වලින් කරදර වෙනවද ශබ්ද වලින් කරදර වෙනවද කයි අතර පිටර තියෙන දේවල් වලින් කරදර වෙනවද නමුත් එව්ව මම බලන්න යන්නේ නැත්නම් අහන්න යන්නේ නැත්නම් විඳින්න යන්නේ නැත්නම් මට පෙනුනට ඇහුණට විඳ දැනුණට ප්‍රශ්නේ නැහැ. මම ජීවිතේ ගැඹුරු බව මම දන්නවා. මම මේ ආධුනික යෝගාවචරයට නම් අසාධාරණයක් මම මේ කරන්නේ. මම ඒක දන්නවා. ඔය පරණ පුරුදු අර්ථයට අල්ලන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ දේවල් එන්න තියේදී සතිය පවත්වන තමයි එතන තියෙන අභ්‍යාසය. කොට චෝදනා කරලා කලබල වෙන එක නෙවෙයි. ඒකෝට යාට තේරෙන්න පටන් ගන්නවා. කොච්චර සද්ද ආවත් කොච්චර රූප පෙනුනත් කොච්චර වේදනා ආවත් ඕනේ නම් පයේ හිත තියන්න පුළුවන් ගතිය නැති කරන්න සද්දෙට බෑ. වේදනාවට බෑ. හිතවිල්ලට බෑ. එතකොට තේනවා සත්‍ය කියන චිත්තයිසික තාමත්ම බලවත් කෙලස් කියන එක උතම දුර්වලයි. ඊට බුණුවම අපිට පොට ගෙනියන්න නමුත් ආපහු ගෙනල්ල සතිය තියන්න, පයේ හිත තියන්න තියෙන ශක්තිය. මෙන්න මේකට කියන යෝනිසමංචකාරය. කොච්චර දෝ සද්ද තියෙනවා වේදනා තියෙනවා හිතවිලි තියෙනවා මම මන්මත් කරනවා නානා රුදු වේදනාව මගවරනවා 18ට පායි නටනවා නමුත් උඹ ඕනේ පායියක් නටපන් මට බැරිද වරින් වර ඇවිදින මම පයේ හිත තියන්න කියලා බැලුවොත් ඔය කිසිම කෙලෙසයකට මම නැවත පයට හිත ගන්න එක වළක්වන්න පුළුවන් ශක්තිය නැහැ එදාට සතිය ඉක්මොල යෝනිසමංස්කාරය ඉස්මතු වෙලා පේනවා. ඉෂ්ටිරහානියක් කරන්න බෑ. ඉෂ්ටිරව සතිය කරන්න කිසිම කෙලෙසකට බෑ. නැවත නැවත සතිය ස්ථාපිත කිරීම නැවත නැවත සත්‍ය පිටවීම සඳහා ඒ දෘෂ්ටි කෝණයෙන් බලන එකනට හැම බාධකයක්ම සාධකයක් වෙනවා. අයියෝ මට සද්දයක් ආවා අයියෝ මට රූප පෙන්වන කියන මිනිසයා මේ රූප වලට සුදු සුදු උණු ගන්න පටන් ගන්නවා. පොළවේ මට්ටම් කරන්න පටන් ගන්නවා. මේ ලෝකෙ හදන්න පටන් ගන්නවා. උන්ට කියන්නේ සදාචාරවාදීන් කියලා. උන්ට කවදාකවත් යෝනිසමංස්කාරය එන්නේ ඒ මනුස්සයා කියනවා මේ කට්ටිය ඔක්කොම පිළිවෙලකට වාඩි වෙලා ඉන්නකම් මට නිවන් දකින්න බෑ. කට්ටිය කහිනවනම් සත්‍ය පිටවන්න බෑ. දොරවල් හයියෙන් වහනවනම් සත්‍ය පිටවන්න බෑ. ඉතින් ඔක්කොම අනික් කට්ටිය නිවන් දක්කන්න හදනවා Taman ඉස්සරලා. දැන් ඉන්න හාමුදුරුවන්ට කවදාකවත් නිවන් දකින්න බෑ. කැපකාරය නිවන් දකින්නකම්. ඒගොල්ලන්ගේ කැපකාරය පර්ෆෙක්ට් ඩෝනේ මහානකම් කරන්න කියලා. ඒන හාමුදුර කෙනෙක් හම්බ වෙන වෙලාව මේ කැපකාරයෙක් නිකම්ම වදන්න එපා. නෑ. යෝගාවචරයට කවදාකවත් නිවන් දකින්න බෑ. මොකද යෝගාවචරය හිතනවා අපි සිල් ගත්තට පස්සේ අපිට මේ මේ උපස්ථාන ලැබෙන්න ඕනේ කියලා. ඉතින් පිටකොට ගියා. එහෙනම් සිල් ගන්නවට වඩා හොඳයි සීල් ගන්න එක. ඒක උන්ට මතක තියාගන්න අපි වැඩිට බැස්සට පස්සේ කරදර අඩුවීමක් වෙන්නේ නැහැ. ඇත්තටම කරදර වැඩි ඇත්තටම කරදර වැඩි වෙනවා. මේ කරදර අල්ලපනල්ලේ දියටින් ගින්දර ගෙනියන මිනිහෙක් වගේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැන ගැනීමට කරදර තියෙද්දි බැරි නම් බැරිද පුළුවන් කියලා බලලා කාට හරි ප්‍රකාශ කරන්න පුළුවන් නම් මේ හිතවිලි තියෙද්දි බලන ආනාපානය බලන සතියත් හිතවිලි නැති වෙලාවේ ආනාපාන බලන සතිය දෙකේ හිතවිලි තියෙද්දි ආනාපාන බලන සතිය බලවත් කියලා කියන්න පුළුවන් නම් අන්න යෝනිසමනසකාරය කියලා කියනවා. යම් යම් වේදනා ටිකක් තියෙද්දි ආනාපානය බලනවා. කිසිම වේදනාවක් නැතුව ආනාපානය බලනවා. ඉතින් ඒකට මේ යම් යම් වේදනා කරදර තියෙද්දි ආනාපානය බලන ගතිය ඒ සතිය විචිත්‍රයි විවිධයි ඒක කියන්නේ වංගු වංගු වලනකොටයි ගංගක ලස්සන සයිඩ් එකෙන් බලනකොටයි ඔයා ලස්සන කියලා ත්‍රිවිධක කියලා දෙනවා මේ කිලින්ම ගඟ ගලාගෙන යනකොට කිසි ජොලියක් නැහැ දැන් අපි යනකොට ඔය යනවා මේ ගැලි ගඟ ඉස්සරහින් මොනවත් කිසි ලස්සනක් නැහැ. උග දියැලක් පැක්කෙනකොට හිටුමේ කඩාගෙන බිඳගෙන යනකොට හරි ලස්සනයි. ඒක අපේ සතියට බාධා එනකොට එහෙන් මේ වංගු දාගෙන යන්න පුළුවන් නම් ඒක බොහොම ලක්ෂණ දක්ෂ සතියක්. අපි හිතන්නේ මොනේ සතියට ගියාට පස්සේ කිසිම සද්දයක් බෑ. කිසිම වේදනාවක් බෑ. කිසිම හිතවිල්ලක් බෑ. මන ආනාපාන විතරක් පවතිවා කියලා හිතනවා. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය. යාට හැමදාම බලාපොරොත්තු සුන් වෙනවා. යෝනිසෝ මනසිකාරයක් අවශ්‍යයි. සතිය සම්බොජ්ජංගයක් වෙන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගයක් වෙන්න, විරිය සම්බොජ්ජංගයක් වෙන්න, ප්‍රීතිය සම්බොජ්ජංගයක් වෙන්න. අපි මේ ටික ඔක්කොම මේක කතා කරලා තියෙනවා. අද අපි කන්න බලාපොරොත්තු වෙන්නේ මේ පස්සද්ධිය කියන එක සම්බොජ්ජංගයක් වඩපත් වෙන්නේ කොහොමද කියලා දැනගන්න. මේ පස්සම්බනේ නැත්නම් පස්සද්ධිය කියලා කියන්නේ තැම්පත්කම කියන එක තමයි සාමාන්‍යයෙන් අපේ සිංහලේ පාවිච්චි කරන්නේ. ඉතින් හැම දිනම කැමැති බාඩුවෙච්චාම මේ පස්සද්ධිය එනවට. මොකද ඒක සුවදායක නැත්නම් හිතට සුවේලව නැත්නම් හීලින් කියලා තියෙන ඉංග්‍රීසියෙන් චියෝරින් කියලා කියන ඔකෙන් සිංහලෙන් කියන්නේ පස්සද්ධිය කියලා. පස්සද්ධිය ඉන්න හැම වෙලාවෙම සුවයක් ලැබෙනවා. කායික සුවය ලැබෙනවා මානසික සුවයක් ලැබෙනවා. ඒ නිසා කවුරුත් එකට කැමති වීම සාධාරණයි. මේ පස්සද්ධිය ඇති කර ගන්න හැටි නැත්නම් පස්සද්ධියට ආසන්න කාරණා තේරුම් අරගෙන යෝනිසෝ මනසිකාරයෙන් ඉස්මතු කරගන්න හැටි, උපවත් කරගන්න හැටි, තෙදවත් කරගන්න හැටි වෙනමම කලාවක්. මම මෙහෙම උදාහරණයක් කියන්නම්. එතකොට මම හිතනවා පැහැදිලි වෙයි කියලා. මම ඒත් කියනවා ආධුනිකයට අසාධාරණයක් වෙයි කියලා. කමන්නේ. මම ඉල්ලා ඉල්ලා හිතනවා ආධුනිකෝ හොඳට කම් දෙක යොමු කරලා අහන්නයි කියලා. අපි කියමු අපිට දුක් වේදනාවක් ආවයි කියලා. එතකොට අපි දන්නවා කොහොමඩක්වත් ආනපන කරන්නත් බෑ, ඉන්ද්‍රියව බලන්නත් බෑ, කන පින්නම් ගහන ඉසాత වෙනකන් අඬනවගෙන කරන්නේ අයියෝ බාහනා කරන්න ගියාම වේදනාවක් ආවයි කියලා. හරි. ඊට පස්සේ තව කෙනෙකුට අපි හිතමු සුඛ වේදනාවක් ආවා. ඒ ආනනවා ඊයේ තිබුණා අද නැහැ. දැන් මට මේ කොහොම හරි ගෙනලා දෙන්න කියලා එතනත් මල හොන්තුවක් වෙනවා ඊයේ රැප. දැන් අද අමු දුක. දැන් මේ යෝගාවචරයට කියනවා ඔබ දැන් දුකක් දන්නවනේ. පීසද වෙනකන් අඬනවනේ. හරි. දැන් සැප දන්නවනේ. ඒත් අඬනවනේ. ඕක ඔහොම දැනගෙන සුඛ එනකොට සුඛය කියලා මෙනෙහි කරපන්. දුක එනකොට දුක කියලා මෙනෙහි කරපන්. ඊට පස්සේ යෝගාචරයට බුක් කීපින් තියන්න කියලා විස්තරයක් කියන්න බලන පැයකදී පැයක් භාවනා කරනකොට දුක සැප දැනෙන චිත්තක්ෂණ කීයද දුකට සැපට අහුවෙන්නේ නැති චිත්තක්ෂණ කීයද කියලා අහුවොත් ආධුනිකයට මේක ටිකක් අසාධාරණයි භාවනාවේ වැඩි වේලාවක් අපිට සැපක් දැනෙන්නේ නැහැ දුකක් දැනෙන්නේ නැහැ මේක නම් පස්සද්ධිය සැපක් දැනෙන්නේ නැති දුකක් දැනෙන්නේ නැති දැනීමක් තියෙනවා මේක නම් පස්සද්ධිය අපි දුකට කනගාටු වෙන තාක්කල් සැපට සතුට වෙන තාක්කල් කවදාකවත් අපිට අතරමැද ටික අහුවෙන්නේ නැහැ. අපි භාවනාවේ වාර්තාවට කවදාකවත් අතුල් කරන්නේ අපි අතුල් කරන්නේ දුකට විරුද්ධ චෝදනා සහ සැපට විරුද්ධව කරන ආශිර්වාද විතරයි. ඒ යෝගාචර කවදාකවත් මේ දුක සැප දෙක මැද හැමදාම අදුක්කම සුඛයක් පස්සද්ධියක් නොදුක් නොසුව ගතියක් තියෙනවා කියලා තේරුම් ගන්න කොච්චර කල් භාවනා කරන්න වෙයිද කියලා. අපි භාවනා කරන කෙලත් නැතත් 180කට වැඩි වෙලාවක් ඉන්නේ පස්සද්දී. සැපකුත් නැහැ දුකකුත් නැහැ අපිට දන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට කියනවා හොඳට වාඩි වෙලා මධ්‍යස්ථ අරමුණට හිත දාගෙන ඉන්නකොට ඔන්න සැප දැනෙහි ආයක සැප කියලා එක පොඩ්ඩක් අඳුර ගන්න. දුක දැනේ දුක කියලා අයින් කර බලන්නේ දුකට අඳුර ගන්න බැරි සැපට අඳුර ගන්න බැරි මධ්‍යස්ථ තැනක් තියෙනවා අපිට කවදානම් මේක එල්ල වෙයිද මුදිච්ච වෙයිද ආපాతගත වෙයිද කියලා බැලුවොත් තන්නේ කර පොට්ට chance එකක් තියෙනවා ඒ මොකද අපි මේ අදුක්කම සුඛයට වෛර කිරීම තමයි සැප හොයා යන ගමන කියලා කියන්නේ. අපි ජීවිත අපි වැඩි හරියක් ඉන්නේ අදුක්කම සුඛේ. අපි දන්නේ ඒකට අපි කියන්නේ පාළුයි, නීරසයි, තනිකම ඉතින් ඒ නිසා මොනවා හරි දෙකකින් වැලන්ටයින් ඩේට් එකක් හරි දාගෙන මේක අවශ්‍ය ගන්න. එහෙම නැත්නම් චිත්‍රපටයක් බලන්න. මොනවා හරි කරන. කවදා හෝ යෝගාවචරය දැනගත්තොත් මේ පස්සද්ධි චෛතසිකයේ මූලික ලක්ෂණේ තමයි ඒක සැපට වැටෙන්නෙත් නෑ දුකට වැටෙන්නෙත් නෑ. ඒ නිසා සැප දුක් දින දෙක හොඳට නම් කරලා ඒක ටික වෙන් කරලා හඳුනාගෙන සැපත් නැති දුකත් නැති චිත්තක්ෂණ කොච්චර තියෙනවද කියලා බැලුවොත් යෝගාවචරය කියලා විශේෂ සැලකිල්ලක් නැහැ හැම කෙනාම වැඩි වෙලාවක ඉන්නේ සැප දුක් නැති තැනක. නමුත් ඒකට වෛර කරනවනම් කෘතඥය කියලා කියන්නේ ඒ සැපත් නැති දුකත් නැති දෙයට කම්මැලිකම, නීරසකම, පාළු ගතිය, කොම් වුණා, තනි වුණා කියලා වැටෙන. භාවනා කරන එකනකට හිුදේ කලාව, විවේකයේ, විස්රාමයේ කියලා අගය කරනවා. ඒ නිසා මේ විස්රාමයේ හොයන පැත්තෙන්, උදේකලාව හොයන පැත්තෙන්, විවේකයේ හොයන පැත්තෙන් භාවනා කරපෙකට තේරෙයි. භාවනා කරත් නැත්නම් හිත ගොඩක් වෙලාට තියෙන පස්සද්ධිය. මේක හොයන පැත්තෙන් නෙවෙයි අපි භාවනා කරන්නේ දුකට විරුද්ධ පැත්තෙන් සහ සැපට කැමැති පැත්තෙන් ඉන්තාකල් අපිට අසද්දයට යන්න හම්බ වෙන්නේ. හිතන්න අපි කවදා හරි දුකටත් සැපටත් පස්සද්දයටත් සමසේ සලකන සතිය යොදලා බැලුවොත් අට හම්බෙන එතනම හම්බෙන ලාභය තමයි අපි වැඩි වේලාවක ඉන්නේ පස්සද්දී. අපි වැඩි වේලාවක ඉන්නේ සැප දුක නැති එක. නමුත් මේක දැකලවත් නැහැ අපි. මොකද අපි ඒ තරම්ම සැපට කැමති දුකට විරුද්ධයි මේ මේ මුවා වීම නිසා මේ මං හිත අවුල් වෙච්ච ගැති නිසා පස්සද්ධිය දැක ගන්න බෑ. නිසා පස්සද්ධිය දැක ගන්න නම් ඒ සඳහා ප්‍රතිපදාවක් ක්‍රමවේදයක් යොදන්න වෙනවා අහලා තියෙන්න වෙනවා. ඒ වගේම දුක ආවයි කියලා ඒසාත වෙන අඬන්න යන්න බෝ කොහොමඩක්වත් විඳගෙන ඉන්න පුළුවන්. සැප ආවයි කියලා ඔච්චර අපේක්ෂා කරන්නත් එපා. නම් කරලා පොඩ්ඩක් පැත්තකට තියලා බලන්න සැපට දුකට අහු වෙන්නේ නැති තැන. මේක දැන් අපි වේදනා චෛතසිකේනේ මේ කතා කරන්නේ. අපි කියමු ආනාපානිය අරගෙන භාවනා කරනවා කියලා රූපේ. අපි කියනවා ආස්වාසිය අහු වෙනවා. ප්‍රසවාසිය අහු වෙනවා. නැත්නම් සමහරෙක් කියනවා ආස්වාසිය අහු වෙන්නේ නැහැ. මට ප්‍රසවාසිය අහු වෙන ප්‍රශ්නයක් නැහැ. මේක නම් හොඳට අහුවෙන ආශාසය ආශාසය කියලා මෙනේ කළා. ප්‍රසවාසය වෙන ප්‍රසවාසය කියලා ආශාසයෙන් ප්‍රසවාසයට මාරු වෙනකොට දෙකම නැති තැනකට යනවා කියන එක පොඩ්ඩක් අල්ලන්න බෑ. පස්සක්. ප්‍රසවාසය ඉවර වෙලා මොනවාක්වත් දැනෙන්නේ නැත්නකට චිත්තක්ෂණයක් හරි ගිහිල්ලානේ අපි ආශාසයට යන්නේ. ඕක කවදාකවත් අත්දැකලා තියෙනවා. ඔන්නක අත්දකින් නැති වෙන්න තමයි මාර්යා මේ ගැටේ ගහන්නේ. කෙලෙස් හැදෙන්නේ. ඉන්දිය ධර්ම වැඩ කරන්නේ. ඉතින් අපි කරන්නේ ආශ්වාස ප්‍රශ්වාසය අල්ලන්න හදනවා. ඒක ඇත්ත. නමුත් කරන්න හදන්නේ අල්ලගත්ත ප්‍රශ්වාසයේ ඉවර වෙනකම්ම අන්තිම බිඳුවට එනකන් අල්ලන්න කොච්චරක් ආශ්වාස ප්‍රශ්වාසය යාලු කරගන්න වේද කියලා හිතන්න. කොච්චරක් මූණට මූණ දාගෙන තියාගෙන ඉන්න වේද කියලා හිතන්න. අපිට ආශ්වාස ප්‍රශ්වාසයත් අල්ලගන්න බැන්නම් අපිට මෙතෙන් යන්න බෑ. නමුත් අල්ලගත්තයි කියමු. අල්ලගන්නේ මොකටද? දැනිච්ච ප්‍රසආසය ඉවර වෙනකම්ම බලන්නේ. ඉතින් මම අර පොඩි දරුවන්ගේ වැඩපිළිවෙලට කරන්නේ මම ගෙනියනවා අර තට්ටු කරපුවා හොඳට නින්නාද කරන පාත්‍රයක්. ගිහිල්ලා පාත්‍රය ටිකක් ගහලා අර කියන මේ සද්ද ඉවර වෙන තැන අහන්නේ කියලා. සද්ද වොක්කම නින්නාද දෙලි ඉවර වෙලා අන්තිමටම යනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒක තැනකට එනවා අහනවා ඇහෙන්නේ තාම සැලකෙල්ලෙන් කන් යොමාන රුකුල් කරලා අහනවා ඇහෙන්නේ ඔන්න ඔකටයි නිවන කියන්නේ අපි හොඳට බලනවා ආශ්වාස ප්‍රශ්වාස ගෙවෙන හැටි බලාගෙන ඉන්න මොකුත් පේන්නේ ඔන්න නිවන හොඳට අහගෙන ඉන්නවා සද්ද ගෙවිගෙන යද්දී ඇහෙන්නේ එතකොට තියෙන අවදි භාවය පොඩ්ඩක් හිතන්න එතකොට තියෙන එලෙබසිටි ගතිය කියන්නේ මොකටද එලෙබසිටි? යමකට නෙවෙයි. හිස්තනකට. නිස්සද්ද භාවයකට. ඉතින් මේක අටුවාචාරින් වහන්සේ ලියනවා ආනාපාන නිමිත්ත විතරක් ගොරෝසුට පටන් ගන්න කරගෙන කරගෙන යනකොට ගෙවෙන එක. උදාහරණයක් වශයෙන් කියනවා ගාන්ධාරයකට පාරක් ගහපුවාම හොඳ ගාන්ධාර ලෝහයෙන් හදලා තියෙනවනම් එකක් ගහලා ඒ නින්නාදේ පොඩ්ඩක් අහගෙන ඉන්න. අහගෙන ඉල බලන්න කොච්චර ඈතට නිකන් අහන්න පුළුවන්ද කියලා. එකක් අහන එක නා ඒකට ලෑස්ති වෙලා ගියොත් <clears throat> දෙවෙනි සැරේදී ඇටටි පොඩ්ඩක් යනකම් අහන්න පුළුවන්. තුන්වෙනි සැරේ තව පොඩ්ඩක් යනකම් අහන්න ගිහලා අන්තිමට අහගෙන ඉන්නවා ඇහෙන්නේ නැහැ. ආන්නේ අවදි භාවය ඇති වුණාට පස්සේ හිත ඇහෙත් නැහැ, කනෙත් නැහැ, නාසෙත් නැහැ, දිවෙත් නැහැ, කයෙත් නැහැ, හිතෙත් නැහැ. ඊට පවතින රූපයක්වත් නෙවෙයි, ශබ්දයක්වත් නෙවෙයි, ගඳයක්වත් නෙවෙයි, රසයක්වත් නෙවෙයි, භාෂයක්වත් නෙවෙයි, ධර්මතාවයක්වත් නෙවෙයි. හැබැයි ඊට පවතින. මේකට පස්සද්ධිය කියලා ඕනම් දාගන්න. ඉතින් මේක මේ භාවනා කරලා භාවනා මධ්‍යස්ථානෙ ගිහිල්ලා ධම්මජීව ගිහිල්ලා ගන්න ඕන එකක් නෙවෙයි. නිකන් ආන්තරයකට ගහලා බලන්න. උකට මේ තම්බි කෙනෙකුට උනත් බලතේනේ. මුස්ලිම් මිනිසුගේ පල්ලියේ ආන්තර දිනනවා. ඉතින් බෞද්ධයාට තමයි මේක බුදුරජාණන්සේ ඉස්සෙල්ලාම කියලා දුන්නේ. නමුත් කවදාකවත් බෞද්ධ බෞද්ධ බලාපොරොත්තු වෙන්නේ මේක ඉවරනකොට මුරුක්කු හම්බ වෙයි, ඉස්කිරිඥා හම්බ වෙයි, චොක්ලට් හම්බ වෙයි. ඉතින් බලාගෙන ඉන්නවා මේ හම්බ වෙනකම්. මෙතන තියෙන්නේ අහපන් ඇහෙන්නේ බලපන් පේන්නේ දැනෙන්න උත්සාහ කරපන් දැනෙන්න දෙයක් නැහැ. ඒකට යන්නේ දැනෙන තැන සිට නොදන්න තැනට නේ. පේන තැන ඉඳලා නොපේන තැනට නේ. එහෙම පැනලා නොහැදෙන ඕනම කෙනෙකුට ක්ලච් බ්‍රේක් දෙක තියෙනවා නම් කැමති නැතක වාහනේ නතර කරගත්තා. ඒක ප්‍රශ්නේ නෑ. අන්තිමට යනකයි යන්නේ ගයි තියෙන්නේ. මේ වගේ අවබෝධයකින් ආනපන දිහා බලනවා නම් මේ වගේ අවබෝධයකින් වම දකුණ දිහා බලනවා නම් මේ වගේ අවබෝධයකින් හිතන්න ද්වේෂය දිහා බලනවා නම් ද්වේෂයේ තිබිලා ගෙවෙනවා පේනවා වෙලාවකට. ආය රාගයකට යන්නේ ඉස්සලා මේ ගෙවෙන ද්වේෂය ඉවර වෙනකම්ම බලන්න පුළුවන් අවශ්‍යතාවක් හිතන්න ඒක හුඟාක් සැර වැඩි ආධුනිකයෙක් විතරනේ ප්‍රවීණයට සැර වැඩි අපිට ආසාවක් එනවා ඉතින් එතකොට නම් අපි වල්මත් විනාසයි නමුත් අපිට වෙලාවක් අහුවෙනවා ඒ ආශාව ගෙවි ගෙවි යනවා අපි කොච්චර ඉක්මනට වෙන අරමුණකින් ඒක වහලා දාලා අර ගෙවිගෙන යන ආශාව දකින්න නැති වෙන්න අපි කොච්චර ඊගාවට යන අරමුණෙන් අර ලස්සන ධර්ම කෙලසෙනාද කියලා බලන්න නිසා අපිට නිරෝධයක් ඡය වීමක් වැය වීමක් දකින්න ඉස්සලා තව එකක් අල්ලන්න. මොනවාක්වත් නැතුව මේ ගෙවෙන ආශාව ගෙවෙන්න අරින්නේ. ද්වේෂය තියෙනවා නම් ගෙවෙන්න අරින්නේ. මේකට මෙහෙම නිදර්ශනයක් දෙන්න පුළුවන්. අපිට හිතන්න හොඳටම හිතමන අප වෙන වැඩක් වුණා. මේ තමන්ම වදාගත්ත දරුවා තමන්ගේ වද්දකේ මරණයි කියලා හිතන්නකො. අතපසු වීමකින් තමන් අතිම වතුරට වැටලා මලා. ඉතින් ඊට පස්සේ ඉතින් තාත්තට කොහොමද අම්මට ඉතින් ඕක සෑහෙන කාලයක් අමාරු වෙන්නේ. ඉතින් යමන කල්ලල්ලා බොල්ලල්ලා ඉතින් බොහොම අමාරු තමයි ගත කරන්නේ. ඒක ඇති. මේ අම්මා සත්‍යමත් වෙනවා නම් මේ අම්මට දැනගන්න පුළුවන් නම් දැන් නිින්ද යන්නේ නැහැ. මොන දවස් තුන හතරක් ගියාට පස්සේ ඉතින් කොහොමද ටික ටික නිින්ද ගියාට පස්සේ පළවෙනි දවසේ අවදි වෙනකොට බලන්න කොච්චරක් හිත කීරි ගෑවිලාද තියෙන්නේ. දෙවෙනි දවසේ අවදි වෙනකොට බලන්න දැන් කොච්චර හිත කීරි ගෑවිලාද. තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ උන්ට හිත කීරි ගෑවෙන ගතිය එන්නේ එන්නේ එන්නේ එන්නේ අඩුයි. ඕනම දුකක් එක්ක බුදියා ගන්න දවස් 3ක් නිදාගෙන නැගිටිනකොට පළවෙනි දවස් තරම් දුක් වේදනා නැහැ. මොකද මේ දුක් වේදනා එනවයි කියන එක ගෙවෙනවා. ගෙවිල ගෑල තුන්වෙනි දවස් වෙනකොට ගාලල්ල. ඒ වගේ වෙච්ච අම්මා කෙනෙක් මට ඇවිල්ලා කිව්වා. يعني තරුණ වයසේ කාන්තාවක් මුළු ජීවිතේම ඉවරයි මං හදාගත්ත දරුවා මෙන්න මේ වයසේදී නැති උනායි කියලා. ඒ මොන දිහා බලනකොට පේනවා ඒ ජීවිතේ පටාචාරණේ කිසాగොතුමි ජීවිතයක්. ඊට පස්සේ මං කෝ ප්‍රශ්න නැහැ දැන් අම්මා මරන දරුවා මරන හැටි උඹට හුස්ම ගන්න පුළුවන්. එම් කීනික සාධාරණයි නේ දරුවා මරන හුස්ම ගන්න පුළුවන්. ඉඳගෙන ඉන්න පුළුවන් නේ බලමු කියලා. දිගටම කරා මේ අවුරුදු 4ක් විතර වගේ දිගට කරා ඊට පස්සේ ඇත්තටම කණ්ඩායමටත් උදව් කරන ගිහිල්ලා එක දවසක් මට කියනවා මම මේක මහත්යරත් කියන බෑ ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට මට නැවත රාගේ මතුනවා කිව්වා. අච්චර දරුවා මැටලා ජීවිතේ එපා වෙලා ඉතාමත්ම දුක්ඛිත නරකම දැක දැක එක්කනා කියනවා අවුරුදු 4ක් විතර යනකොට මට ආයෙත් රාගෙම තුනන් ස්වාමීන් වහන්සේ. මම කිව්වා හොඳක්ද නරකක්ද කියලා නේ. ඔබ වහන්සේට විතරයි මට මේ කියන්න පුළුවන් වෙන්නේ. මං හිතුවා මගේ ජීවිතය කවදාකවත් රාගයක් ආසාවක් කෙන එකක් නැහැ කියලා. මොකද ඒ තරම්ම හිත වෙන ගහච්ච තෝම් පිටිනයක් වගේ තිබ්බේ. කාන්තාරයක් වගේ තිබුණේ. දැන් සතියෙන් බලනකොට පේනවා අච්චර පැලහිච්ච හිත ආයෙ රාගෙම තුකනවා. ඒක අපි කොච්චර ද්වේෂයක් ඇති කරගෙන හිටියද ඒ වස්තු කෙරේ වෙලා කාය රාගෙමත් වෙනවා. මෙන්න මේ වගේ ආශ්වාසයේ ගෙවෙන අවස්ථාව බලනවා වගේ ප්‍රශ්වාසයේ ගෙවෙන අවස්ථාව බලනවා වගේ කාන්තාරික ශබ්ද ගෙවෙනවා වගේ තමන්ගේ ඉතේ නැවත රැව් පිළිරැව් දෙන ද්වේෂයක් අල්ලාගෙන හොඳට දන්න කෙනෙක් දැන් අල්ලපු ගෙදරට බයිර කරන එක රගෙත් ඇතින්නේ අල්ලපු ගෙදර ගැන පොඩ්ඩයි හිතන්නකෝ සතිය වඩනකොට එමෙට එමෙට එමෙට එමෙට උක ගෙවෙන ඇති වෙන දෙයකින් බාධා වෙන්නේ නැතුව බලාන ඉඳ ගියාම ඕනම දෙයක් මතුවෙනවයි කියලා කියන්නේ ඒක ගෙවෙනවා. නැවත නැවත මතුවෙන්නේ දැන්. නැවත නැවත මතුවන හරි වෙහෙසයි. දරතයක්. පිළීමක් කියලා කියන්නේ නමුත් ඒ කියන්නේ ඒක ශීඝ්‍රයෙන් ගෙවෙනවා. ආනේක දිහා බලන්න පුළුවන් වුණා නම් පේනවා බුදුහාමුදුරුත් ඉන්නවා ධර්මයක් තියෙනවා ඒක. ඉතින් මෙන්න මේ නැවත නැවත මතුවීම දුකක් කරගත්තොත් අයෝනිසුමංස්කාරය කියලා. එයාට කවදාකවත් මේ ඒ ඒ දුක ඉවර කරලා ඉවර වෙන තැන දකින්න හම් වෙන්නේ නැහැ. දැන් මතු වෙන්නේ මම කියලා නෙවෙයි ඔක මතු වියම් මට වද දීපම් මාව බෙලපම් මාව දරදෙපත් කරපම් තවපම් යන්න ඇරියට පස්සේ ඔන්න ඒකේ ඒකේ හැමාරේ ඒ ඒ ප්‍රස්ථාරේ ගෙවෙන තැන ආය පස්සද්ධිය තියෙනවා. අපි තියෙන දුර්ලභම තමයි එකක් ගෙවීම බලන් ඉස්සලා තව එකක් අල්ලනවා. එයාට ඒ නිසා කවදාකවත් ගෙවීම බලන්න හම්බෙන්නේ මෙන්න මේ විදිහට නැවත නැවත දේවල් අලුත් කිරීම තමයි භවය කියන්නේ. එකක් ඉවර වෙන්න ඉස්සෙල්ලා තව එකක් අල්ලන. ඉතින් මනසට කවදාකවත් ගෙවෙන මොහොත දකින්න බැන්නේ මේ අල්ලන මොහොත විතර අහුවෙන්නේ. සමුදේ අහුවෙනවා වය දකින්න මොකද? වය දැකීම අවමංගල්‍යයක් කියලා අපේ සමාජෙ පිළිගන්නවා. ඉතින් මේ මනුස්සයාට මොන බුද්ධඝමන්ද කියලා හිතන්නේ. වය වය දැකීමේ, ක්ෂය දැකීමේ, නිරෝධය දැකීමේ තමයි නිවන් මාර්ගයේ තියෙන්නේ. සමාජ සම්මුතියක් තියෙනවා වැය වීම, ක්ෂය වීම, නිරුද්ධ වීම අවමංගල්‍ය දෙයක්. ඒක හෝනියමක්. ඒක කෙලේශයක් කියලා. ඒ නිසා අපි හැම වෙලාවෙම අලුත් දේවල් ගැන කතා කරාට අලුත් දෙයක් ගැන හැම වෙලාවෙම තියෙන දෙයක් ගෙවෙනවා කියන එක යංකින්චි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා. නිරුද්ධ වෙන පැත්ත බලන්න ගිය දවසේ යෝනිසමනස්කාර කියනවා. හට ගන්න පැත්ත බලන්න කියන දවසේ අයෝමනසු මනසකාරය කියලා කියනවා. හට ගන්න පැත්ත බලන මිනිහට කවදාකවත් නිරුද්ධ වෙන පැත්ත බලන්න බෑ. ඒක අවමංගල්‍යයක්. ඒක හෝනියමක්. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ ඒ නිසා හට ගන්න බලලා මොකද මේක ඉවර වෙනකම්ම හට ගැනීම බලා බැලීම හරහා අරමුණත් එක්ක හාද වෙලා අරමුණත් එක්ක මූණට මූණ දාලා මුලිච්ච කරගෙන ආපතගත වෙලා පුළුවන් වෙච්ච වෙලාව ඉවර වෙනකම්ම බලන්න සමාජයේ කිව්වට ඉවර වීම ක්ෂය වීම වැයවීම අවමංගල්‍යයක් කියලා බුදුරජාණන් කියන ලෝකේ පහළ වෙන තාක් පහළ වෙන්නේ දුක නම් දුකේ අවසන් වීම නරක දෙයක්ද කියලා දුකේ අවසන් වීම සපක් අපිට වෙලා තියෙන්නේ අපි එකක් ඉවර වෙනකන් ඉන්නේ තව එකක් අල්ලන ඒකයි කියන්නේ වාඩි වෙලා ඉනකොට රූප බලන්න යන්න එපා ශබ්ද අහන්න යන්න එපා ගත රසනේ පහස විතරයි ප්‍රසවාසී ඉවර වෙනකම්ම බලන්න ආයසර ප්‍රසවාසක ඉවර වෙනකම්ම බලන්න ආයත් ප්‍රසවාසක ඉවර වෙනකම්ම බලන්න මෙන්න මේ ඉවර වෙන තැනට මානසිකාරය යොදාගෙන කරන මේ භාවනාව දැනගත්තට පස්සේ ඊ යෝගාවචරතිනේ සතිය බලවත් සතියක් වෙන අතර ඒක යෝනිසමනස්කාරය යොමුලා තිනවා කියලා කියලා කාට හරි ගිහිල්ලා කිව්වොත් එහෙම අනේ මම මේ ආනාපාන දිහා බලනකොට ආනාපාන ගෙවින හොඳට දැක්කයි කියලා. මිනිස්සු ඕනියම් කරන්නේ නැද්ද කියන විතරක් ඕවා කතා කරන්න එන්න එපා. ඕක මරණේනේ. චි. හොඳ තැනක ඕවා කතා කරන්නත් එන්න එපා කියලා. මොකද අපි හැම වෙලාවෙම හට ගැනීම බලන જાතියක්. ඒ නිසා හලාකොම් මාත්‍ය මට කියනවා කරපොත්ත දෙන්නේ එක දවසක කුණු ගොඩක කකා හිටියා. කකා ඉන්නකොට ඒ කරපොත්ත කිව්ලු මචං උඹ දන්නේ නැහැ මං ඉන්න ගෙදර පැන්ට්‍රියක් හදනවා හරිම නීට් මචං. නිටතරම ඩිසින්ෆෙක්ෂන් දාලා හරි ලස්සන තියෙනකොට අනිත් කරපොත්ත කිව්වලු මේ කන බොන තැන් වල කැත කතා කරන්න එපා යකෝ කිව්වලු. මොකද කරපොත්තට ඕනේ කක්කා. ඌ කැමති නැහැ පිරිසුදුස නීට්වට කබඩ හදනවා දකින්න. ඒ වගේ අපේ හිතත් හට ගැනීම බලන තාකල් දුකට කැමති කියලා හිතනවා. මොකද හට ගන්න හරියක් හට ගන්න මේ ලෝකේ දුක. කවුරු හරි මුල් ගන්නක් තිබ්බනම් මුල්ගල තිබි දුකට. කවුරුවනි කිරීතිරුවනම් කිරි උතරන්නේ දුකට. ඔය කොයි මුල්ගලත් කවදාද කියලා වෙනවා. දේතවනාරාමෙත් කියලා වුණා. රුවන්වැලි දායත් කියලා වෙනවා. වේළුවනාරාමේ දාතක කියලා වෙනවා. ඉතින් ඒකට ඊශාතක වන්දන අඬනවා නම් බුදුහාමුදුරුවෝ කියපු ධර්මයක් තේරෙයිද අපිට? කට්ටිය ගිහිල්ලා මේ කට්ටිය මෙහි ඉඳලා ගිහිල්ලා අර පිරිමා මංචකේ ළඟට ගිහිල්ලා අඬන ඇඬිල්ල දකින්නකොට මේ බොක්ක කටෙන් එනවා. අයියෝ බුදු ආමතුරු පිරිමා පාර. ඉවරන්න බෑ. දුක. ඉතින් මුන්න ඉන්නකම් කවුරුද අතට කිව්වේ මොකද? අබ්බේ සංඛාරානිච්චා කිව්වා. ඒක ඇහෙන්නවත් එපා. අනේ ඒ වගේ නරක වචන මේ වගේ දේවල් කියන්නවත් එපා. අපේ බුදුහාමුදුරුවෝ පින්වම් පාලයි කියලා. ඒක සම්පූර්ණ අවමංගල්‍යයක් කරගෙන දිනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? සෞපදිශේෂ නිර්වාණ ධාතුව සහ නිරුපදිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ නිරුපදිශේෂ නිර්වාණ ධාතුව නිවන කියන්නේ. අපිට ඕනේ සෞපදිශේෂ නිර්වාණය තියාගෙන වැඩි කාලයක් නිරුපදිශේෂ නිර්වාණය ඈත් කරගන්න පුළුවන් නම් තෝ බුදුහාමර 45ක් නේ 55ක් හිටියානම් අපි සාදු කියනවා. ඒසමී සභාවේ ඉන්න කවුරු හරි දන්නවනම් අපි මහාන්සි වෙන්නේ නිර්පදිශේෂ නිර්වාණ ධාතු අවබෝධ කරගන්න කියලා එක සැනීම මෙතනින් දුවනවා බුදුන් මේ විතර දඩට ලිපට දරත් නැහැ ගෑස් බිල ගෙවලත් නැහැ ලයිට් බිල ගෙවලත් නැහැ බබාට කිරි දීලත් නැහැ අපි ඉවුව කරලා ඇවිල්ලා නිවන් දකිමු කියලා ඒක නිසා මෙවුව ආධුනිකයට නෙවෙයි ප්‍රවීණයට උනත් කියනකොට මේ ධර්මය ආගම විසින් වහලා දාලා තියෙන හැටි. සම්ප්‍රදාය විසින් අපට මේච්චර ලස්සන පෙන්නන මේ Nirodhe ගෙවන් වෙන දේ අපි දුකක් කරගෙන මෙහෙම නොවිය යුතුයි. මේක නිත්‍ය සංඥාවට ලක් කරන්න ඕනේ. මේක අනිත්‍ය වෙන්න දෙන්න බෑ. වුණොත් අපි අවසාන ලේ බින්දු දක්වා හටම් කරන්න ඕනේ කියලා. ඉතින් මූලධර්මවාදීව මේ පයින් පැනිල්ලයි යෝගාවචරයේදී ආ බලනකොට මේ අයෝනිසමනසිකාරය සහ යෝනිසමනසිකාරය කියන එක මේ මං කරලා කියලා දෙන්න හදන්නේ යමක හට ගැනීම බැලීමට හිත යොමු කරන තාකල් අයෝනිසමනසිකාරය කියලා හිතනවා. සියල්ලම නැති වෙන සුළුයි. සබ්බේ සංඛාර අනිච්ච. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා කියනකොට දෙදෙක් මරුණයි කියලා කියන්නේ ඕගොල්ලන්ට පාඩුවක් වුණාට මැරිච්ච කාට ඉවරයිනේ කරදරේ. ඉවරයි. ඊට පස්සේ උට කෙන්තිරි ගන්න දෙයක් නැහැ. යන්නේ කාට යන්න දෙන්නකෝ. අපි අර එහෙන් බඩ දාලා මෙහෙන් ඉන්ජෙක්ෂන් ගහලා මේ කොරන මගුල දන්නවනම් අන්තිම මොහොතේ ඉන්න මිනිස්සේ ඒ මිනිස්සයා කියාවි අපායට ගියාම කරන්න ඕනදී ඔක්කොම ටික කරලා තමයි පිටත් කෙරුවේ කියලා මාව. අයියෝ අපි මේ අවසාන වෙලාවේදී ගහන තොරන් බලනකොට චික් කියලා හිතෙනවා. චික් කියලා හිතෙනවා අපි බෞද්ධයෝද අපි යථාර්ථයට කොච්චර නිග්‍රහ කරනවද අපි නිග්‍රහ කරලා කියලා යෝගාවචරොත් කියන්න හදනවා අපිට යෝනිසමනස්කාරයක් තියෙනවා පස්සද්ධියක් තියෙනවා ඉතින් අපි අවසානේ දකින්නත් බයයි මේකට කියන්නේ fear of freedom සත්‍ය දකින්න තියෙන බය සත්‍ය නැතිකම නෙවෙයි මෙතන තියෙන්නේ ඒ නිසා අපි ඒ විප්ලවී විදිහට කල්පනා කරන්නේ නැත්නම් එහෙම නැත්නම් විවෘත මනසකින් මේක දිහා බලන්නේ නැත්නම් අප කරා නිතරම එඳ හදන මේ Nirodhe ක්ෂය වීම වැය වීම මුස්පීන්තුවක් වතේ සලකලා අවාසනාවන්ත දෙයක් සලකලා අපි ප්‍රතික්ෂේප කරනවා මිස ලස්සන දෙයක් තියෙනවා. එතන මොකද්ද? අපි අවුරුදු 100ක් ප්‍රතික්ෂේප කරත් හිටියත් ඒක දකිනා ස්වරූපෙන් එක චිත්තක්ෂණයක් බැලුවොත් ඒක ඇවිල්ලා අපිව නිවන් දක්වනවා. ඉච්චර කල් කරදර කෙරුවයි කියලා කවදාකවත් ඒ නැති වෙන්න හදනදී අපිට බාධා කරන්නේ නැහැ. මේ අවසරයක් දෙන්නේ නැහැ මේ ලකොට වාරිය. පොඩක් වාරියට මං කියන්නේ. මෙන්න මේ තරම් ධර්මයේ අනාත්මයි. අපි මුළු ජීවිතේ පුරාම අනිත්‍ය ක්ෂයවීම වැයවීම දකින්න නැති වෙන්න ප්‍රයත්න කරනවා. නමුත් අනිත්‍ය හෝ අනාත්මය හෝ අපිට ද්වේෂ කරන්නේ. කවදා හෝ යෝනිසෝ මනසිකාරයේ බලලා නැති වෙන තැන, ඡේ වෙන තැන, වැය වෙන තැනට අවධානය යොමු කරලා බැලුවොත් ඒ වෙලාවේදී ධර්මයේ තේරුම් ගන්නවා කියන එක මෙතෙක් කරපු සියලු පව් ගෙවන් කිරීමක් හා තමයි. ඒක නිසා උපන්දා හිට කරපු පව් නැත වරක් වැන්දොත් කියලා කතාවක් අපි තියෙනවානේ. සතිය පිහිටියොත්. උපන්දා හිට කරපු පව් නැත වරක් සතිය පිහිටියොත්. ඒ සතියත් පිහිටන්න ඕනේ මේක ජීවිත තැන. ඒක පටන් ගන්නකොට ආඳ අල්ලන්න ඔළුවේ. ගෙවෙන වෙලාවක් එයි. ආනිකට අනුග්‍රහ කරන්න එකට කියනවා පස්සද්ධිය කියලා. ආනිකට අනුග්‍රහ කරන එකට කියනවා යෝනිසමංච කාර්යකලයක තිම විප්ලවීයයි. හැබැයි බැරි නෑ. මෙන්න මේ විප්ලවීය ගතියට මේ ගෙවන් වෙන දේ දිහා බලන ගතියට, කෙවෙන දිහා බලන ගතියට ගෑනුකම පිරිමිකම බලපානද කියලා බලන්න. කද්දාවත් නෑ. වැඩිහිටි බාලකම වල පානද කියලා බලන්න. උගත් නුගත්කම බලපානද බලන්න. පැවිදි උපවිදිකම් බලපානොත් බලන්න. බෞද්ධ බෞද්ධකම් බලපානොත් බලන්න කිසිම බලපෑමක් නැහැ. මේක දන්නේ නැත්නම් අපි කියනවා නේ අරක නිසා භාවනා කරන්න බෑ මේක නිසා භාවනා කරන්න බෑ කියලා අපි නානාත්මකාර කන පිටින්නම් ගහගෙන කලබල වෙනවා. නමුත් මේක නම් යෝනිසෝමනසිකාරය. මේක නම් පස්සද්ධිය. අපි ඒකට මානසිකාරයේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පය යොදලා බලන දවසේ සම්පූර්ණ හම්බයක්. මේ යන පාරෙමයි යන්න ඕනේ. යන්න වෙලාවක අපිට වැටෙයි අපි මෙතෙක් ප්‍රතික්ෂේප කරපු දේ දාලා ඉන්න ආනපන නැති වෙනවා. බලයින් ආනපන විකෘති වෙනවා. වෙන එකක් එනවා. ඒකත් විකෘති වෙනවා. මේ මේ විකෘතියටපත් වීම ස්වභාවයක්. එහෙම නැත්නම් මේ අනිත්‍යතාවය නිට්ටය දෙයක්. ඒකෙදි කවියක් තියෙනවා නිච්ඡං අනිච්ඡන්ති වදಂತಿ සමනා ඝටම් ඝටම්පි බින්තේ කලහං කරොන්ති කිය. මේ පන්තල් වල ඉන්න සංඝයා නැත්තම් මේ අපි වගේ අරණ්‍ය සංඝයා නිතරම ගිහින්ට උගන්වනවලු මේ නිට්ටයයි. නෑ අනිත්‍ය දේ නම් ඒක ඒකාන්ත සත්‍යයක් කියලා. නිච්ඡං අනිච්ඡන්ති වදන්ති සමන. නිතරම කට්ටිය කියනවා ඌව ගණන් ගන්න එපා වා නිත්‍යයි කියලා. හැබැයි කැපකාරයා කලයේ බින්දපු දවසේ ඌට ගහනවා. ඝටම්පි බින්දේ කලහං කරොන්ති. බුරුම කවි පන්තියක් තියෙනවා ඒ වගේ නිතරම අනුන්ට උපදෙස් දෙනවා මේක අනිත්‍ය ඕක ගණන් ගන්න එපා අනුන්ගේ දෙයකට. හැබැයි තමන්ගේ කලකාරය බැරි වෙලා හරි කලෙ බින්දපු දවසේ කලහ කරනවා. මේ විදිහට අපි අපිටම hina වෙන්න ඕනේ. මේ සත්‍ය සඳහා මෙච්චර කැප වෙලා වැඩ කරන අපි අපිට මේ යෝනිසෝමනසිකාරය නැත්තම් අපි කරන්නේ රට හැවුල්ලන විහිළුවක් විතරයි. අපි ඒකෙන් වෙල ගන්න ගමනක් නැහැ. ඒක කරලා තමයි යන්න තියෙන්නේ. ඒ නිසා අපි විහිළු කරමු අපි යෝගාවචරණ අතර අපි කිනක විවේචනය කරගන්නමු කරගෙන කරගෙන යන යන දවසක අපිට තේරෙන්නේ මේ විප්ලවීය චින්තනය වර එකමතුවේ. ඒක මේ බුදුරජාණන් වහන්සේ ඉන්නකොට ජේතවනාරාමයේම සිද්ධ වෙන එකක් නෙවෙයි. අන්න එහෙම වැටහීම සඳහා දෙවන්නේගේ උදව්ව ඉල්ලනවා නම් පරාදයි. කවදාවත් එතන දෙවන්නේක් නැහැ. පීනනකොට දෙවන්නේක් බෑ. කරටක් දාගෙන පීනන්න බෑ. කඹේ යනකොට යන්නත් බෑ. මේක තනියම සිද්ධ වෙන එකක්. ඒ නිසා ඒක වෙච්චි මනුස්සයාගේ දේ කාටවත් හොරකම් කරන්නත් බෑ. වෙච්චි මනුස්සයාගේ දේ කාටවත් දෙන්නත් බෑ. නිසා සියලු දිනාට මේ ධර්මය අහන සියලු දිනාට මේ ධර්මය, මේ මතුවෙන දේ මතුවලා එනකොට කරදර නොකර ඒකට මතුවෙන්න අනුග්‍රහ කරන්න යෝනිසමස්කාරය පහල කරන්න ශ්‍රද්ධාව පාල කරගන්න, සීලය රැකගන්න, සතිය පහළ වේත ධර්ම දේශනාව. අද ධර්ම දේශනාවට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සීල දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද විද්‍යාලය සරණයි සේනාසනාධිපති අවසරයි පූජ්‍ය වීරයෝ ස්වාමීන් වහන්සේ දවස පුරා වාස්තය පරිපෝරණේ කාලය කරලා ඒ වගේම අපේ පාසු වාස්තවවන් අතර සාධෝදයෙන් මුත්‍රානේ ස්ථාපිත කරනවා මම වත් අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අපි හැමදාම දැන් දෙකේ ඉතින් අහන්නේ මෙතන ඉතිරියේ දීලා වෙනවා ඉවර කරන්න කියන්නේ අපි අපේ ජීවිත පාර පුරාම මෙය වරපොරින්න මේ වාගේ පාසන කරනවා ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේව ඒ ලෝකෙට ජීවිත ප්‍රමෝක්ෂයට අපි ඉතුවන්නා විවාහිතායින් කවුරු වේවා මාන මාන ඒ ලෝකෙට ජීවිත ලැබේවා නේද වින්නනවා තාත්තා නේද වින්නනවා දැන් වින්නනවා දැන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මාතේ තාත්තේ වැඩි වේවා කියලා අපි සියලුම ආර්ථනා කරමු ඒ වගේම ඊළඟ සතරා මාතු මාසේ උපාවනා සිටින්නේ දෙවි ඉරිදා මම සාපේන දෙවෙනි වෙනවා. ඒ නිසා අපි යන්නේ දේවලා මාසිකව කරලා තියෙනවා. අපි ඔක්කොම ලොකු ස්වාමීන් වහන්සේ එකවර ආන්දනා කරගමු. ඕකාස වන්දා විමස්ති සුවපත්ත්‍වා වයසකරුන් සාමිනානුකෝලබ්බං සාදු සාදු අනුමෝදා සාමිනානුකෝලබ්බය දාතබ්බං සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාසුදාත්තේ කතම සපාක්ෂයකම් වේමන්ති ඛමාමි ඛමිතබ්බං ඕකාසුකමාමි මන්ති සුවපත්විත්වා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය දම්පති තග්ග දම්පති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාති සමිච්ඡතු